දැයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි පොදු කමඨහන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මුචී සඳහා පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වර්ගයක් ඉදිරිපත් කරලා තිනවා. අපි ඒකෙන් සැසිවාරය ආරම්භ කරනවා. ඒ අතර වාරේදී කාට හරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි එදා කතා කරගත්ත පරිදි ඉස්සරහින් තියලා තියෙන මයික් එක පාවිච්චි කරලා සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ශිරු දෙනට ආරාධනා කරනවා. ඒ අතර වාරදී මම අරවින්දගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න ටික සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්ස විපස්සනා ඥාන ගැන පොතපතෙහි සඳහන් විස්තර කියවන විට කවදාවත් අපට මේවා පසු කරගෙන යාමට නොහැකියයි මහා බියක් කම්පාවක් ඇතිවේ. මෙය අනියත බියක්දයි පැහැදිලි කර දෙන්නේ නම් ඔබ වහන්සේට නිවන් සුව ලැබේ. අප කෙරෙහි කරුණාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා තෙරුවන් සරණයි. ඇත්තට මේ එක පැත්තකින් කියනවා විපස්සනා ඥාන කියන්නේ sannivedana පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ඥාන නැති කෙනෙක් කවුරක්වත් ලෝකේ නැහැ. නමුත් අර කෙලෙස් වලින් එක වෙන් කරලා අඳුරන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හිතනවා ඒක වෙනමම දෙයියන්ට අයිති දෙයක්. ඒකටම ඉපදිච්ච જાතියක් කරන. ඒගොල්ලන්ට ඥාන තියෙනවා, මට මෝඩකම තියෙනවා, මට කෙලෙස් තියෙනවා, මට පව් තියෙනවා, මට දුසිතකම් තියෙනවා කියලා. ඉතින් මේ දෙක වෙන් කරගන්න බැරි වෙච්ච කෙනා මේ වගේ මේ ස්ථාන බයක් ඇති කරන කෙලෙස් වලින් කරන තර්ජනයක්. පැහැදිලිව තමන් පිළිබඳව තිබුණ රෝගයේ එන්නේ එන්නේ එන්නේ සීලය දිනු වෙන බවට තමන් හිතේ විශ්වාසය නැත්තම් සමාධිය චිත්ත භාවනා තමන්ගේ හිතේ දිනන බාට විශ්වාසය නැත්නම් ප්‍රඥා භාවනා දිනෙත් නැත්නම් හිත හිත නිකන් මේ ගොඩ කාන්තාරේ ගොඩරට දාපු වැල් ගොඩ බිල්ලෙක් වාගේ වේලෙනවා පැකිලෙනවා පසුබානවා හීනමානයට වැටෙනවා නැති සංඥා වෙනවා ඒ වළක්වන්න බෑ ඒක මොනම මුදල් දීලාවක්වත් වෙන ඉල්ලන මොන සම්පත්තිය දුන්නත් හරියන්නේ නැහැ ඒකට තමන් ඇතුළත ආත්ම ශක්තිය ඇති වෙන්න ඕන ඉතින් ආත්ම ශක්තිය නිකන් එන එකක් නෙවෙයි. ඒකට බුද්ධජනන වාසී කියලා තියෙන්නේ ඔබ සීල ශික්ෂාව සමාදන් වෙයන්, සමාධි ශික්ෂාව සමාදන් වෙයන්, ප්‍රඥා ශික්ෂාව සමාදන් වෙයන්. ඒකෝට ඔබට තේරෙයි මේ මිනිස්යාම තමයි මිනිසාමයි තිරිසන් වන්නේ, මිනිසාමයි ලෝකයේ දෙවියන් වන්නේ කියලා අපි ඉපදෙනකොට තිරිසන් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක දීවත්වයටපත් කරන්න පුළුවන් කියලා බටහිර මානසිකත්වයේ හිටියට හිතාගෙන තියෙන්නේ ආදර්ශවත් මනසක් මේ ලෝකේ නැහැ. ඔක්කොම ලෙඩු. ඒක බුදුජානන්සේ සඳහන් කෙරුවේ සබ්බේ පුතු ජන උම්මත්තක. ඒ නිසා ඒගොල්ලෝ මේක දේව නිර්මාණයක්. අවුරුදු 6 වෙනකන් මොලේ වැඩෙනවා. ඊට පස්සේ වැඩිච්ච මොලේ හැටියට ඒ මනුස්සය කාගෙන අනේක තමයි කියලා ඒක හાર્ඩ් වයර් සර්කිට් එකක් කියලා තමයි මේ ඉස්සල්ලාම මොලේ පිළිබඳ කර පරීක්ෂණ දැනගත්තේ. ඔය දෙවෙනි ලෝක යුද්ධයේදී මිනිස්සු විවිධ ආබාධ වලට ලක් වුණා. මොලේ කැලියට වෙඩි තිබ්බා, කැලි කැපුවා. ඒ නිසා සමහරුන්ගේ ඇස්සන් දුණා, සමහරුන්ගේ කන් ඇහිම නැතුව ගියා, සමහරුන්ගේ ගඳ සුවඳ බැලීම නැතුව ගියා, සමහරුන්ගේ රස නැතුව ගියා, පහස නැතුව ගියා මනුෂ්‍ය ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ විශාල පිරිසක් පොඩි ගාණක් නෙවෙයි ලක්ෂ ගණන්. ඒ පරිශන අනුව මොලේ සැලසුම් කරගත්තා මෙන්න මේ කැල් බිඳුනොත් ඇස් පේන්නේ. මේ කැල් බිඳුනොත් කන් ඇහෙන්නේ. මේ කැල් බිඳුනොත් මේ ඔක්කොම මැප් කරා. ස්නැප් කරලිවලා ඒක කරගෙන කරගෙන යනකොට ඉස්සරහට දුවයිද දැන් ඒක කැඩලා ගන්නොත් ඉවරයි. ආයෙත් පේන්නේ නැහැ කියලා. දැන් කියනවා ඒ වගේ ස්ථාන 14ක්වත් මුලේ දිනවා. එක තැනකින් තුවාල වුණොත් අනික් තැන් ටික ඒක තන වඩාගෙන කරනවා. ඊට පස්සේ දැන් තීරුම් ගන්න තියෙනවා මනසට අවශ්‍ය පුහුණුව ශික්ෂාව කියන වචනේ සඳහන් කරේ මොන මැට්ටෙකුට වුණත් දුකේ ශ්‍රේෂ්ඨම තැනට යන්න පුළුවන්. මේ මොලේ කියන එකේම ස්ථිරතාවර ඒකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. මනස ස්නායු ශෛල ප්ලාස්ටික් ගතිය තියෙන හැඩ කරන්න පුළුවන්. අර ඉස්සර වගේ දිරච්ච කෝටුවක් නෙවෙයි. නමනකොට කැඩෙන එකක් නෙවෙයි. ඒ නියුරෝප්ලාස්ටිසිටි ගත්ත ගමන් දෙයයන් ආංශයට තට්ටුව. දෙයයන් ආංශේ මවන මිනිහා නෙවෙයි ඌට ඕන නම් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. ඌට ඕන නම් නරක වෙන්න පුළුවන්. ඉස්සර හිතුවේ දෙයියෝ මවලා තියෙන්නේ මේක නරක වෙන්න බෑ. මේක හොඳ වෙන්න බෑ. අන්තිමට බලනකොට ඒක වෙනස් කරන්න බෑ. ඒක දේව නිර්මාණයක්, ඒක දේව සාපයක් කියලා. දැන් මේ මත දෙක ආවට පස්සේ නියුරෝප්ලාස්ටිසිටි එකයි. මේ එක එක කටයුතු කරන්න මොලේ විවිධ ස්ථාන තියෙනවා. ඒව එකක් නැතුවට අනිත් එක වැඩ පටන් ගන්නවා. ඒක නිසා දැනට තියෙන මේ වගේ ප්‍රශ්න අහන මොලේ අපේ සම්පූර්ණ මොලේ ක්‍රියාකාරීත්වයෙන් 102යි කියලා කියනවා. 98ක් කවදාකවත් අපි වැඩ ගන්නෑ. දන්නේත් නැහැ. මොකද මේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් රාගේ. උදේ ඉඳලා හැන්දෑව වෙනකන් තෘෂ්ණාව. මාන්නේ දිට්ටි. ඒක නිසා ඒ තණ්හා මාන දිට්ටි නිස්සිත වෙච්ච මොලේ සෛල කෙල කෝටි ගණක් තියෙනවා. ඒව බලක් බකන්නිලා ඉන්නවා. කවදද මේ මෝල් වහන්සේ සිල් ගන්නෙ? කවදද මේ මෝල් වහන්සේ භාවනා කරන්නේ? ඉතින් මෝල් වහන්සලා සිල් ගන්නෑ. ඉතින් uppatti තකතිරු කමෙන්න, uppatti මෝඩ කමෙන්න, uppatti පටු භාවයෙන්ම අර 100 දෙකක් විතර වැඩ අරගෙන ඉතුරු 100 වෙනුවට වැඩ ගන්නෑ. දේශපාලනඥයන් කියන 100%ම අලුත් බ්‍රෑන්ඩ් නිවුලු. මොනවාක්වත්ම වැඩක් ගන්න. සෙක්‍රටරිට කියන එක විතරනේ කියන්නේ. භාවනා කරන හම්බ කරන කණ විදියට දැන් 100% ක් විතර වැඩ කරන්න වෙනවා. අන්තිමට මේක ටික ටික ටික ටික වැඩිලා ගියාට පස්සේ සරුවඥ වෙන්නෙත් මේ මොලේමයි. දේවදත්ත වෙන්නෙත් මේ මොලේමයි. අඟුලිමාල වෙන්නෙත් මේ මොලේමයි. හිට්ලර් වෙන්නේ මේ මොලේමයි. අයින්ස්ටයින් වෙන්නේ මේ මොලේමයි. ඒ නිසා ඒක විස්තර කරනකොට මයින්ඩ් සයන්ස් කියලා දැන් අලුතෙන් පැත්තක් ඇවිල්ලා තියෙනවා. ඉස්සර කියන්නේ සයන්ස් කියන්නේ මයින්ඩ් එක නෑ කය විතරයි. ඉස්සර තිබුණා. දැන් ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා මනස විද්‍යාව විදුහුරු කරගන්න පුළුවන්. ඒක විද්‍යානුකූලව තේරුම් ගන්න පුළුවන්. ඒක গুপ্ত දෙයක් නෙවෙයි. ඒක ගූඪ දෙයක් නෙවෙයි. ඒක දෙයයන් ආසතේ නෙවෙයි කියලා. ඒ මයින්ඩ් සයන්ස් කියන පොත ලියන විද්‍යාඥයා එයා කියනවා මම මට පේනවා මුණු මානවයාගේ අවුරුදු ලක්ෂ 40 ගානක නැ 400 ගානක ලක්ෂ කෝටි 40ක්ද මන් දැන ගන්න මට මතක නැහැ. පරිණාමය බලනකොට මේ තුල මනුස්ස මනසට වෙලා තියෙන දේ. එයා කියනවා හිත යොදන්නේ කියලා අවුරුදු 6000ක් ඉස්සරහා. ග්‍රීක ශිෂ්ටාචාරයේ දියුණු වෙගෙන එනකොට ඒ කාලෙදී වෙනකොට හිටපු සොක්‍රටිස් වගේ විශේෂ ඥාන කුශාග්‍ර බුද්ධිමත් මිනිස්සෙකුත් ඒ මිනිස්යා ළඟ සේවය කරන වාලෙකුත් ගත්තොත් වාලට ආත්මයක් නැහැ. ඌට තියෙන්නේ පහින්දින එකම තමයි. කඹුරණ එකම තමයි. කිසිම අයිතිවාසිකමක් නැහැ. ඉතිහාකින හිතා ගන්න කියලා චිත්‍ර සොක්‍රටිස් වාලෙකුට කතා කර කර ඉන්නවා. ඉතින් වහලා ඉතින් ඒහි ස්වාමීන් වහන්සේ ඒහි හාමුදුරනේ ඒහි සර් කිය කියා ආරයට වැඳ වෙනවා. හිට්ලර් ඒ සොක්‍රටිස් ජාතික දැනුවතෙක් විදිහට යාට උපදෙස් දෙනවා. දැන් ගන්න පුළුවන් නම් ඒ වාලගේ සොක්‍රටිස්ගේ RNA DNA දෙකේ කිසිම වෙනසක් නැහැ. මොන්නම වෙනසක්වත් නැහැ. සොක්‍රටිස් කතා කරන්න දන්නවා. පහලට Taman දන්න දේ කියා ගන්න දන්නේ අපිට වෙලා තියෙන ඉච්චරයි. මේ මොලේ, මනුස්ස මොලේක මොන්නම බාධා දෙකක් වෙනසක් ඇත්තේ නැහැ දෙන්නේගේ. අර වැඩ කරන 102කේ නම් පුංචි වෙනස්කම් තියෙයි. ඒකත් නොගිනිය හැකි කියලා කියනවා. ශිල්පෙන්, සීලෙන්, ශික්ෂාවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මිනිස්සයා දැන් ਸਰබලධාරී දෙවි කෙනෙක්. ඔබට ඕනේ නම් මෙන්න පාර තියෙන හැම පොඩ්ඩක් කැප කරන්න වෙනවා. කැප කරන කියන්නේ මාරාන්තික කැප කිරීමක් අත්කලමතාන යෝගයක් නෙවෙයි. මධ්‍යම ප්‍රතිපදාවට එන්න වෙනවා. ඔය අපි ගහන බයිලාව ගහලා බෑ. ඒක සීල සම්පන්න වෙන්න ඕන, සමාධි සම්පන්න වෙන්න ඕන, ප්‍රඥා සම්පන්න වෙන්න ඕන. මධ්‍යම ප්‍රතිපදාවට આવොත් පෙත frictionless path කියලා කියන්නේ කිසිම ඝර්ෂණයක් නැහැ, කිසිම පටිගයක් නැහැ. අරපු දොරක් තියෙනවා. නම් අපි වෙලා තියෙන කොන් දෙක වෙලා රණ්ඩු. එක්ක කාමසකල්ලි කාණියෝගේ යත්තකල වතාණියෝගේ ඉතින් මේකේ පාරක් නැහැ. ඒ නිසා මේ වගේ අනේ අපිට කවදද විපස්සනා ඥාන පාන්නේ අනේ කවදද අපි සෝවාන් වෙන්නේ අනේ කවදද අපි රහත් වෙන්නේ කියලා හිතාන හිටියට එහෙම චරිචුරු ගාලා ඉල්ලන එකක් නෙමෙයි මේක. බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා නකෝපනීතම් බික්කවේ ඉච්ඡයෝ පත්තබ්බා. අනේ මේ ලෝකේ කිසිම දෙයක් ඉල්ලුව ගමනින් ලැබෙන්නේ නැහැ. ඒකට අදාළ පින තියෙනවා. මේ ෂෝකේස් එකක් ඉස්සරහ තියෙනවා කියලා හිතන්න ලස්සන මේ රූපේ කන්දපු ඇඳුමක් අපි ෂෝකේස් එක මෙහා පැත්තේ ඉඳගෙන සාප්පුවේ තිනක වැඳ වැඳ අනේ මට මේ ඇඳුම ලැබෙන්න ඕනේ කවදා හරි අනේ මං අසරණයි අනේ මට ලැබෙන්න කොට හම්බ වෙයිද යටින් බලන්න ඕක ප්‍රයිස් ටැග් එකක් තියෙනවා ගිය ගමන් නම්බුකාර විදියට බ්‍රවුන් পেපර් බෑග් එක දාලා දෙනවා සල්ලි දෙන්න නැතුව වැඳ වැඳ හිටියට ෂෝකේස් එකේ මේ අත ගාව තිබුණාට ගන්න බෑ ඒකට කළ යුත්තක් තියෙනවා. ඒ කළ යුත්ත තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා පිරෙනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. අනේ මං ඒ දවස්වල මේ වගේ දේවල් අපි වෙන්නට කරන්න බැරි වෙයි කියලා හිතුවා. අපිට හරියන්නේ නැති වෙයි කියලා හිතුවා. නමුත් මේ nothing like trying කියලා ඉංග්‍රීසියෙන් කියනවා. උත්සාහය තරම් වට මොකක්වත් නැහැ. උත්සාහ කළ වෙලාවට පස්සේ ඔගේ මහා ලොකු රටාවක් නැහැ. එතකොට මේ මේ විපස්සනා ඥාන මොනවද මේවා? ඉව නිකන් කංකුම් වාගේ. ලාබෙට පොලේ ගන්න තියෙනවා. මොකක්වත් නැහැ. ඔගේ තියෙන්නේ මේ තියෙන දේ තෝරලා කියන්න පුළුවන්කම. අපි ළඟ තියෙන්නේ අංජබජ. අපි ළඟ තියෙන්නේ අවුල. අපි ළඟ තියෙන්නේ ඔක්කොම කලවම තණ්හා මාන දිට්ඨි කියන අවුල. ඒක නිකන් ප්‍රපංචකරණය, වාග් බහුල්‍ය එකක් කියන්න දහසක් වලට පටලවනවා. අන්තිම කීරණේ මොකද්ද කියලා තේරෙන්නේ. නැත්තම් උසාවියේ ඔච්චර නඩු කියන්නේ දෙයක් තියෙනවා. එක නඩුව ඔච්චර අහන්න දෙයක් තියෙනවා. මෙච්චර මේ පිරිසිදු කියන තියෙන තියදී වට වට ඒකට කියන්නේ අතිශෝක්තිය කියලා. අතිශෝක්තිය කියන්නේ බොරුවගේ මල්ලි. අපි දවසකට අතිශෝක් කතා කරන වචනයක් රෙකෝඩ් කරලා බලන්න අපි කොච්චර අතිශෝක්ති කරනවද කියලා මිනිස්සුන්ගේ හිත ගන්න. අන්තිම කියන්න ඕන කාරණාව නෑ. ආලවට්ට විතරයි තුලා තියෙන්නේ. නිසා විපස්සනා ඥාන කියලා බුදුජාණන් වහන්සේ කාලේ පෙන්නලම නැහැ. ත්‍රිපිටකයේ කිසිම තැනක පෙන්නලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ තියෙන සත්‍ය විසුද්ධි. සත්‍ය විනිච්ඡ සූත්‍රය. සත්‍ය විසුද්ධි බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ළඟට එනකොට සෝලස විපස්සනා ඥාන කියලා විපස්සනා ඥාන 16කට කඩලා පෙන්නනවා. ඊට පස්සේ එක එකක් තුනට තුනට කඩලා <clears throat> දැන් 50 ගණක් හදලා තියෙනවා. තව අවුරුද්දක් දෙකක් කරනවා තව කීයකට හැදෙයි දන්නේ අර කෙස් පැලෙන තර්ක විතරයි. ඒකේ වැඩි වෙලා තියලා බලනකොට තමන් තමන්ගේ gedara තමන්ගේ gedara තියෙනත් ඉඩ තියෙනවා. දන්නේ නැහැ. ප්‍රධාන දේ මතක තියාගන්න අපිට ලැබිච්ච උත්තරම වටිනාම දේ තමයි බුද්ධෝත්පාද කාලය. ඊට පස්සේ වටිනාම දේ තමයි මනුසාත්ම භාවය. ඊට පස්සේ වටිනාම දේ තමයි මේ වර්තමානයේ හිත ගන්න පුළුවන් ක්ෂණ සම්පත්තිය. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඊට අමතරව පැවිද්ද ඕන නම් පුළුවන්, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, සද්ධාර්ම ශ්‍රවණයේ තියෙන. ඕක ලැබුවට පස්සේ විපස්සනා ඥාන මොන කුණු කන්දලයක්ද? මේ සා විශාල ඇතෙක් ලැබුණාට පස්සේ ආනි මට හින්දුවක් හම්බුනේ නැහැ කියලා ඉතින් ඊයනකට ධානය කිව්ව කිව්ව ඉන්නවා. ওই ඥාන කියන වචනේම විසක්. ඕවා පස්සේ ගිහිල්ලා කවදාකවත් එන්නේ මාන්නෙමයි වැඩි. ඥාන ලැබෙන්න ලැබෙන්න අර කට්ටියට ඥාන නැහැ මට ඥාන තියෙනවා. මං ඊයේ හිටියේ උද්‍යප්පේ ඥානේ අද භංග ඥාන. ආ ඊට පස්සේ අද පොඩක් උඩි. මොකක්වත් අවශ්‍ය නැහැ. අවශ්‍යයි කෙනෙකුට අහුවට පස්සේ ප්‍රශ්නයක් උත්තර දෙන්න බාහිර සාසන සඳහා sannivedanaye සඳහා. sannivedanaye කියන්නේ එකක් ඇති දේ තව එකක්. ඒක මම කියන්නේ පුංචි කියලා සලකනවා කියලා. ඉස්ලාම් සරේ මම නිල්ලමින්දදී කිව්වේ මහසි සාඩු ස්වාමීන් වහන්සේගේ practical insight meditation කියලා. ඒ කියවන යනකොට මේ මේ කතා කරනවා මේ සත්‍යවිසුද්ධිය විස්තර කරලා. ඉතින් මං හිතුවා ඉතින් මට ඒ දවස්වල පන්පව් තිබුණ පස් පංචශීල තිබුණෙත් නෑ ඔක්කොම සීපද කඩලා කිරි බිම්මල් නැටි කැටි ගාලා. මට කිසිම ගුණයක් දෙන මේ කියනකොට මේ කියනවා මේක උද්‍යප්පේ ඥානය කියලා එකක් තියෙනවා. උදේ අබ්බේ ඥාන කියන්නේ උදේට ඉර නැග්ගොත් හන්දාවට ඉත බහිනවයි කියන කොයිත් දෙතේ දෙයක් නැහැ ඕකේ. ඉතින් මට තේරෙනවනේ. මට වෙනවනේ දැන් ඉතින් හරි දැන් උදේ අබ්බේ ඥානේ හරි. උදේට ඉර නගිනවා හන්දාවට බහිනවා. ආ ඒකම තමයි ආශාසය ඇතින ආශාසය නැතින. ප්‍රසවාසය ඇතින ප්‍රසවාසය උඹට කීයක් බලන්න පුළුවන්. උදේ අබ්බේ ඥානේ අර මිනිස්සෙකුට කිව්වලු මේ වැවක් ගා වාඩි වෙලා උදය වය උදය වය උදේ වය කියලා මෙනෙහි කරන්න කියලා. ඉතින් මේ මනස ඉච්චර ඉගෙන ගත්ත පස්සේ නේ හාමුදුර කෙනෙක් වෙන්නේ නැති. <coughs> එහෙම ඉන්නකොට කොකෙක් ඇවිල්ලා වතුර වැහතර වැහුවලු. ඉතින් ජලයේ කියන්නේ උද්දක කියලා. කොකාට කියන්නේ බක කියලා. අර උදය වය කියන උද්දක බක්කං උද්දක බක්කං උද්දක බක්කං උද්දක බක්කං කියලා කිව්වලු දැන් නම් ඥානෙ හරි කියලා. ඉතින් ගුරුනාන්දවල මොකක්ද ඥානෙ? මට දැන් උද්දක බක්කං තේරෙනවා කියලා. ආ දැන් තේරෙනවා උදය වය කියලා කියන්න ගිය එක උද්දක බක්කං උද්දක බක්කං කියලා උද්දක බක්කං ඥානෙ තමයි පහළ වෙන්නේ. ඔය වචන අල්ලන්න ගියාට පස්සේ මට හෙට උදේ වෙනකන් ඔගොල්ලෝ ඉනසොතේ. අනේ කරුණා කරලා මේ මනසේ තියෙන අසහනය අඩු වෙනවද බලන්න. මේ මනසේ තියෙන ආතතිය අඩු වෙනවද බලන්න ඉච්චරයි දුක නිවෙනවයි කියන්නේ. ඔය ඔළුවේ ඔට්ටුන ඔට්ටුන මේ කාඩ්බෝඩ් ඔට්ටුන දාගන්න ඒවා නෙවෙයි. ඒව ඕනේ ගහන්න කාට හරි ගහන්න රිදවන්න දැන් මං වගේ කොනහන්න ඒවට ඕනේ. එතන නිකන් බොරු වේවි නිකන් මායාව සාටෝපෙට යට වෙන්න එපා. තමන් භාවනා කරනකොට තමන් දෙන්නේ තිබුණු මානසික අසහනය අඩු වෙනවද? නිකන් මනුස්සකම තේරෙනවද? අසහනෙ දුරු වෙනවද? මේ මනසේ තියෙන ආතතිය අඩු වෙන මොච්චරයි. ඕක විඥාන හරහා ගියත් එකයි අපිට, සත්ත්ව විසුද්ධිය හරහා ගියත් එකයි, කොයි ක්‍රමෙට ගියත් එකයි. ඒක නිසා සමහරු අදිෂ්ඨාන කර කර ඥාන දෙනවා. දුන්නාට පස්සේ මෙහෙ එනවා මේ මේක හම්බුණා මේකට අස්සම් කරලා දෙන්න බැද්ද සාතිකේ හම්බෙලා තියෙනවා අස්සම් කරලා නැහැ කවුරක්වත් අපි ළඟට එනවා ඒ සාතිකේ ගන්න. දීලා එළවුවාම ගුරාටත් එක්ක ගහලා එළවන්නේ මම. උඹ ගිහිල්ලා ගුරුවරයෙක් එක්ක ගහගනින් ඒ කොරන්දු මේකේ මෙහෙම ස්ථිරතර දේවල් නැහැ. මේවා නිතරම වෙනස් වෙන සුළු දේවල් නට නම් වඩා දෙන්න පුළුවන්. නමුත් දුන්නට පස්සේ ওই ඉල්ලන ඉල්ලිල්ලෙම පේනවා මේක මොකාටද යන්න හදන්නේ? කෙහෙල් ගහ කාටද යන්න හදන්නේ? පොල් ගහ කාටද යන්න හදන්නේ කියලා. ඒ නිසා ඥාන ත්‍රිවිච්ඡාවයි අසහන දුරු වෙනවද කියලා බලන්න. ශික්ෂා වැඩි වෙනවද කියලා බලන්න. කෙලෙස් අඩු වෙනවද කියලා බලන්න. එනං ඒ කවුරුවත් ඇවිල්ලා අපිට අස්සංකල සාතිකන දුන්නට Tamanට එන්න එන්න එන්න එන්න පොළොවට නැමිච්ච ජීවිතයක් අහසය නෙව නෙවෙයි ස්වභාවික ජීවිතයකට ඒ නිසා ඥාන පිළිබඳව කල්පනා කරලා පශ්චාත්තාප වෙනවා නම් ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නට හේතුව බුදුරජාණන්සේ සත්‍යයේ දුක නැති කරන්නයි ධර්මයේ දේශනා කරේ අසහනෙ දෙන්න නෙවෙයි මේ ධර්මය දන්නේ නැහැ කියලා දුක දෙන්න නෙවෙයි ධර්මය දුන්නේ දන්නේ කරන්න මේක දැනගන්නේ මෙන්න සර්කිට් එක මේකත් දුකකට හේතු කරගෙන අරක බුදුහාමුදුරු කියපේක තේරෙන්නේ නැහැ කියලා. මේවට කියන්නේ මේ සංඛත දුක් මොනව දුන්නත් කපා ගන්න අත කපා ගන්න. මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධයක් වගේ. ඊළඟට හම්බෙච්ච දැලිපිය වගේ හොඳ දැලිපියක් දුන්නොත් හැමතැනම කපා ගන්න. ලේසි ක්‍රමේ තියාගෙන දෙන්න දෙන්න තමන්ගේ ශික්ෂාව දිනු වෙනවා තේරෙනවා. කියන්නේ පිළිවෙලට වැඩ කරගෙන යන්න පුළුවන්. නිතිපතා භාවනා කරනකොට. මේ හිතේ තියෙන අසහන ගතිය, අපේක්ෂා ගතිය. අඩු වෙලා නිකන් සාමාන්‍ය වර්තමාන මොහොතේ පිටිච්ච ගතිය තේරෙනවා නම් හොඳම ඥානය කියලා හිතා ගන්න. ගෞරවන ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පැයක් සක්මන් භාවනාවේ යෙදී පරයන්කයට පැමිණ ආනාපාන සති භාවනාව කළෙමි. එහිදී සිත නාසිකාග්‍රයට තබා ආස්වාස ප්‍රස්වාස කරන විට එක නාස්පුඩුවකින් පමණක් හුස්ම ඉහළ පහළ යාම සිදුවිය. එය නූලක ආකාරයෙන් එකම රිද්මයකින් සිදුවිය. හුස්ම කෙටි හුස්ම බවට පත්වී බොහෝ වේලාවක් පැවතුණි. එම කාලය තුල ඇසුණු නොයෙක් ශබ්ද ඇහෙනවා ඇහෙනවා යනුවෙන්ද මෙනෙහි කළෙමි. වේදනාවද කිහිප විටක් දැනුණා. එයද මෙනෙහි කළෙමි. වම් මත උඩින් තිබූ දකුණු අතද ගිලිහි ගිය බවද දැනුනි. පැයක කාලයකට වඩා සිටිය හැකි තත්වයක් තිබුණද මම නැගිට්ටෙමි. මේ తත්වය පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ වගේ එකක් ඇත්තටම අර පළවෙනි වතාවට අත්දැකීමක් එනකොට ලොකු සිලිලාරයක්, ලොකු නවක භාවයක්, ලොකු නොදන්නා ප්‍රදේශයකට යන නිසා පිටියර ලොකු කුතුහලයක් පැන නගිනවා. මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම ස්ථිරසාර අහවල් දෙයි කියලා කියන්න බෑ. Tamanne කියන්න පුළුවන් මේ කාමයෙන් සහ කාම සංඥාවෙන් දුර වෙනකොට ඊට රූපයට බැස ගන්න. බැස ගන්නකොට ඉන්ද්‍රියපද්ද ඥානෙ අයින් වෙනවා අපේ. ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, ඇහැ කන දිව නාසය ඔක්කොම අයින් වෙලා තමන්ට තේරෙන පටන් ගන්න ගන්නවා හිත නිකන් ඇතුළට নিমগ্ন වෙනවා. බෝලයක පිටපොත්තේ ඉඳලා ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට ඇකිලීගෙන ඉන්නා වගේ මැදට මැදට යනකොට තමන්ට අර මේ ඇහ කන දිව නාසය රූප ශබ්ද ගන්ධ රස කියන එකට අමතරව තමන් මෙතන භවය කියන එක ඉන්නවා කියන එක පවතිනවා කියන එක මැරිලා නැති බව ක්ලාන්ත වෙලා නැති බව සිහි නැතිලා නැති බව තේරෙනවා හැබැයි විචිත්‍ර නැහැ හොඳට මැති වෙනවා කිසිම නඩත්තුවක් කරන්න ඕන කමක් නැහැ ඒක ඒක විසීම පවතින පද්ධතියට තමන්ගේ හිතත් yaadෙනවා. එතකොට මේ අතපය නැති වෙන කතා එහෙම නැත්නම් මේ මම කියලා ගත්තට චිතේ තිබෙන චිත්ත රාමෝ දිය වෙනවා. ඒ නිකන් හරියට කිව්වොත් අපි ගොඩාක් හඳුන් කూరు එක වාදනයක ගැහුවොත් ඒ හඳුන් කూరు පත් වෙන තන විශාල සුදු පාටට දුම් රොටු තියෙනවානේ. ඉහළට යන්න යන්න ඒ දුම් රොටු ගිහිලා විහිලවිල ගිහිලා උලකට ගියාට පස්සේ දුමුරට නොපෙනී යනවනේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒ වගේ අර පටන් ගන්නකොට ගොඩක් ඉතේ දුම්රොටු තියෙනවා. පස්සේ පස්සේ විසිලා ගියාට පස්සේ අවකාශය තුල ඒක නොපෙනී ගියා වගේ වලාකුලත් තුනි වෙලා ගියා වගේ තමයි තේරෙනවා. කාමේශා කාම සංඥාට වැඩිය රූපේශියෝ. ඒ රූපේ දැන් හොඳ අම්බිචි හොඳයි. ඒ ශිල්පයක්. ඒ කෙලෙස් අඩුයි. බලනකොට තවත් සූක්ෂම தත්ත්වයට යනකොට අපි හිත යටි හිතට උඩු හිතේ තිබුණ බටහිර මානසිකත්ව විද්‍යාවේ කියන වචන කියනවනම් උඩු හිතේ තිබුණ අවධානය හිමීට අධිහිතට යන්න පටන් ගන්නවා. ඒ නිකන් හරියට හීනෙකට අවදි වෙනවා වගේ. එහෙම නැත්නම් වේදිකාවක බලන නාටකමේ ඉඳලා වේදිකාව පිටිපස්සට ගිහිල්ලා නළුන් ලිඩු ඇඳ ගන්න හැටි බලනවා වගේ. එහෙම නැත්නම් චිත්‍රපටියක් බල බලා ඉන්න එකන ප්‍රොජෙක්ටර් එකේ දිගේ ඇතුළට ගිහිල්ලා කොහොමද මේ ආලෝක කදම්බයකින් මේ කෑම් එකක් හරහා මේ චිත්‍රපටි ඇවිල්ලා අන්තිමට චලන චිත්‍රයක් මැවෙන්නේ කොහොමද කියලා තිරේ දිහා බලන වෙනකොට උඩ පැත්ත බලලා ප්‍රොජෙක්ටර් එක ඇතුළට යනවා වගේ සම්පූර්ණ බාහිරේ තියෙන ප්‍රක්ෂේපණ වෙනුවට ආපස්සට යනවා වගේ යන්න පටන් ගන්නවා. එතකොට අපි යන්නේ මානවයාගේ ආදී තත්ත්වයට තමයි. නැත්තම් අපේ මේ ජීවිතයේ අපේ අවුරුදු 6ට අඩු තත්ත්වේ. එතකොට අපිට තේරෙනවා අපිට මේ අම්මා තාත්තා කනවා බොනවා වම දකුණ නිල් සුදු කහ මොකක්වත් නැහැ. මැද තියෙන්නේ එකෙක් පරයාගෙන යන්න ඕනකමකුත් නැහැ. අර කුට්ටිය මේ කුට්ටිය කඩා ගන්න ඕනකමකුත් නැහැ. එහෙම නැත්තම් මේ මමෙක් ඉන්නවා කියන එක දන්නේ නැහැ. හැබැයි මේ ගෙදෙට්ටම ඉන්න වාසනාවන්ත මේක තමයි පොඩි එකා. ඌලක තණ්හා මාන දිට්ටි නැහැ. ඌට හැම කෙනෙක්ගේම ආදරය ලැබෙනවා. ඌ හැම කෙනෙක්ව සන්තෝෂ කරනවා. හැබැයි මොනම දැනුමක්වත් නැහැ. ඌට පුළු ගේම වශයෙන් පවත්වන්න පුළුවන් නිසා ඌට වසවත්තිය කියලා කියනවා. අම්මෝ මේකනම් මහා වසවත්තිය කියලා අපි කියන්නේ. අම්මගේ තාත්තගේ බූදලේද දැනුව දාතාවද තේරම වශයට ගන්න. මොකද හේතුව මොකක්වත් නැහැ උලංග. උලංග මොනම හැකියාවක්වත් නැහැ. ඌවසවත්තිය. අපි දැන් මේ ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ හම්බ කරන්න පටන් ගත්තට පස්සේ අපි තඹේක වටිනකමන්නේ. යහන යන දෙන මල්ල වාතයක් අන්න අරු ආවා කියලා තමයි කියන්නේ. පොඩි එකෙක් වගේ සතුටක් නැහැ. මේකෙන් යන්නේ මනස අර හොඳටම අවුල් වෙච්ච මනස ගෙනියනවා පිරිසිදු අපිරිසිදු වෙන්නේ ඉස්සරලා තිබුණු තත්ත්වෙට ටික ටික හැබැයි ස්ථිර නැහැ. ආයෙත් ගෙනල්ලා මේකට දානවා. ආයෙත් මෙහෙම කරන කළු ලැල්ල පන්ති පටන් ගන්නකොට මකලා. ලියලා ලියලා තිතේ ටීචරෝ. අනිත් ටීචර් ආපු ගමන් අර ඔක්කොම මකලා අලුතෙන් ලියනවා. එයා ගියාට පස්සේ තව කෙනෙක් එනදි මේ වගේ තමයි මේ කළු ලැල්ල මකනවා සුද්ධ වෙනවා. මේ කළු ලැල්ල මකපු වෙලාව. තිබුණු පාඩම් ඔක්කොම ඉවරයි. මම කරපස්සේ ආයෙ පිරිසිදු වෙනවා. ආයෙ කෙලෙසෙනවා. ආයෙ පිරිසිදු වෙනවා. ඒක කරගෙන කරගෙන යනකොට තමයි Tamanට තේරෙන්නේ හෙට ඔయిత වැඩිය පිරිසිදු වෙනවා. අනිද්දා ඔయితත් වැඩිය පිරිසිදු වෙනවා. වෙන්න වෙන්න වෙන්න හැබැයි අර මේ පළවෙනි දවසේ වගේ රුචිය සිල්ලාරේ නැහැ. එන්නේ දෙවෙනි දෙක තුන යනකොට ඒ තියෙන సౌందර්යය ඒ තියෙන සිල්ලාර නෙමෙයි ඥානෙ වැඩි වෙනවා. තීක්ෂණකම වැඩි වෙනවා. ඒ නිසා මේකෙන් පේනවා මේ ජීවිතේදී වැඩක් ගන්න පුළුවන් මේ මනුස්සාත්මේ. අපේ හිත කෙලස් කපාන යනවා. කොච්චර සුවද කියලා කියන්න බෑ. හොඳටම තේරෙනවා මේ දිනදා ජීවිතයේ තියෙන මානසික ආතතිය නෑ. අසහනෙ නෑ. ආශාවල් නෑ. ප්‍රාර්ථනා නෑ. ඉතින් ගියාට පස්සේ කටකඩතුළු නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලොක්. හැබැයි කියන්න හොඳනේ අපේ කියන වචනේ වැරදි මගේ ලොක්. මොකද කාටවත් උදුරා ගන්නත් බෑ දෙන්නත් බෑ. එනිසා මේකේ මහා ලොකු බරපතල වචන නැතුව කීත හැකි භවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. බුදුන්සේ ඔක තමයි දේශනා කරේ අවුරුදු 7ක් කරොත් ඔකෙන් බඩ තේරෙයි ඊට වැඩිය ගොඩාක් තව ගැඹුරට යනවා ඔය පටන් ගන්න මරන් දීලා තියෙනවා. ඕකම කරලා කරලා කරලා පුරුදු කරගන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ අද උදේ මම සක්මන් කරන විට වැලිමලුවේ තැනින් තැන වතුර මෙන් පෙනුනි. මම ඒ තැන් වලින් අයින් වෙමින් අයින් වෙවි සක්මන් කරන්න උත්සාහ කර නැවතත් වෙනත් තීරුවකට ගොස් සක්මන් කළෙමි. ඒ තීරුවේදීද තනින් තන වතුරෙන් දැක්කෙමි. පසුව සක්මන අවසානයේදී බලන විට එහි වතුර නොමැති බව දැක්කෙමි. අනිත් කරුණ නම් සිමෙන්ති පොළවේ සක්මන් කරන විට ලෙඩ හැදෙන්න ඉඩ තිබෙන බව ඔබ වහන්සේ පවසන්නේ ඇයිද කියා පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව අයද සිටිමි. මෙතෙන් භාවනා කරන්න ඉස්සෙල්ලා නම් අපි එක පදනමක ඉන්නේ තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන. ඒ පදනම තමයි මුළු භෞතික විද්‍යාවම යන්නේ. තියෙන දෙයක් පේනවා. තියෙන දේ නොපෙනී ඉන්න බෑ. ඒක නොපෙනෙන්න බෑ. පේන දේ තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ මේකට තද උපහාසයක් ලක් කරනවා. හීනේදී අපිට තියෙනවා වගේ වෙන්නොත් නැගිටිට පස්සේ නෑනේ. ඊනිදී අපි රණ්ඩු කරනවා කෙල ගිලිනවා ආරක කරනවා මේක කරන නමුත් නැගිටලා බලන්න පුළුවන්. ඒක තිබුණ දැක්ක තමයි නමුත් බන්නකට බෑ. ඒගේ සරුවචන් සඳහන් කර තිනවා මිරිගුව රශ්නීය වාතය නිසා ජල තරංගයක් වගේ පෙන්වන්නේ. වතුරක තියෙන සිලිලාරයක් වගේ. නමුත් එතෙන් තියෙන උණුසුම් වාතය. ඒ ආලෝක තරංග 아무තු පරිවර්තනයට ලක් කරනවා. ලක්කිරුවට පස්සේ එතන විනිවිද පේන ජල කඳක් පේනවා. එතෙන්ට යන්න බෑ. ගියාට මිරිගුව සහ Taman අතර තියෙන දුර කවදාකවත් අඩු වෙන්නේ නැහැ. මිරිගුවට කියලා බැලුවත් මිරිගුවේ වතුර නැහැ. ඒක නිසා මේක ඇත්තටම ඉස්සල්ලාම බටේර මානසික විද්‍යාව පිළිබඳව පියාවදෙන් සලකන ශාන්නේ ඩෙකාට් නැත්නම් ඩෙස්කාර්ටන් වාදී කියන මනුස්සයා කියලා තියෙනවා. ඉන්ද්‍රයන් විශ්වාස කරන්න එපා. ඉදරන් කවදාකවත් සත්‍යද පෙන්වන්නේ නැහැ. මේ නිසා එමස කිව් දෙයක්ද අපිට වතුර වගේ පේනවා අන්තිමට හැරලා බලන්න වතුර නැහැ. ඉතින් කාට හරි කිව්වොත් යයි ඕක තමයි භාවනා කරන්න එපා කියන්නේ බාධා කරලා පිස්සු හැදෙනවා කියන්නේ ඕකනේ අපි වගේ නිකන් හිටපන්කො මොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. භාවනා කරන්න ඉස්සෙල්ලා එම් ප්‍රශ්නයක් නැහැ. මේ නිසා රන්නේ ඩෙකාට් කරපු අධේ මාතේ නිසා එයා කිව්වා යමක් පිළිගන්න නම් විද්‍යානුකූලව පිළිගන්න එක නැවත නැවත දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඕනෙම තැනක කරන්න පුළුවන් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි මැෂින් එකට අහු වෙන්න ඕනේ. යන්ත්‍රයකට අහු වෙලා නැත්තම් බෑ. උඹේ ඇහැට පෙන්නනට උඹ විශ්වාස කරන්න බෑ. මම කැමරාවෙන් ෆොටෝ එකක් අරන් පෙන්නුවොත් නම් අන්න ෂුවර්. ඒ වෙලාවේ එයා කිව්වද නැද්ද කියන එක විශ්වාස කරලා රෙකෝඩ් වෙලා තියෙනවා නම් ෂුවර්. වෙන මං ඇහුවා පැහැදිලිවම ඇහුවා කවුරු හරි ගිහලා කියනවා මෙන්න මෙහෙම කිව්වයි කියලා. දන්නමිනේ කියනවා විශ්වාස කරන්න බෑ මල රෙකෝඩ් කරපු එකක් තියෙනවා. මොකද මැෂින් එක ෂුවර් මිනිහෙකුට වැඩියි. මේකේ උනේ මොකද විද්‍යාව ගිය අර්ධ සත්‍යයක් දිගේ. ඒගොල්ලෝ කිව්වා විශ්වාස කරන නිසා යන්ත්‍රෝපකරණ එන්න පටන් ගත්ත පසුගිය අවුරුදු 290 ඇතුළත උද්දුමාකාර ප්‍රදේශයකට දැන් දොස්තර දන්නෙත් නැහැ, ලෙඩා දන්නෙත් නැහැ, මැෂින් ටික දකලා ටෙක්නීෂියන් කිව්වොත් ඌ මැරෙන්න ඕනේ. ලෙඩක් තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මේ ටෙක්නීෂියන් කිව්වනම් මේ ලෙඩේ බල්ලා ඌට කැන්සර් කියලා ඌට කැන්සර් තමයි. ඌ මැරෙන්න ඕනේ. මම අල්ලට අල්ලපු ඇඳේ මිනිහාගේ report එක වෙලා වෙන්නදී ඇවිල්ලා තියෙන්නේ. දොස්තර රිනෝ ලෙඩමලා බඩ සුද්දා. ඒ තරමටම අද සෑම ශිල්පයක්ම උපකරණ වලින් කෙලසිලා උපකරණ ටික නැති වුණාට පස්සේ අරු ගැරන්ටි හැවක් වෙනවා. කිසිම කෙනෙකුට මොනම දෙයක් කරන්නේ නැහැ. අපි ඒ තරම ටෙක්නොලොජි එකට ගියේ එක පුංචි සැකයක් තියෙනවා. අපිට පේන දේ ඇත්තේ නැහැ. ඇති දේ පේන්නේ නැහැ. එහෙමත් මායාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කොහොමද කඩන්නේ? ඇත්තටම බුදුරජාණන් කියනවා ඉන්ද්‍රිය ඥානය හරිම චපලයි. ඒ නිසා ඔකම ආයසරයක් බලපන්. ආයසරයක් බලපන්. ආයසරයක් බලපන් බලනකොට බලනකොට එකම දේ විවිධාකාර වලට වෙනස් වෙනවා මේකට අනිච්ඡං විපරිණාමතා පුත්වා භවතා අනිච්ඡතා මේකෙන් තමයි උදාහරණ වැඩි පටන් ගන්න. එකම දේ දෙසරයක් බැලුවොත් ඒක පේන්නේ නැහැ. ඒ කටුකුංජ ඥානන් සෝංශ කියනවා උදේපාන්දර ඉර පායන වෙලාවේ දෙන්නේ ගල් දෙකක් වෙනකන භාවනා කරනකොට එක යෝගාවචරයේ බැලුවොත් ඉස්සරහා එයාට තනකොළ එක පිට මැද එල්ලිලා තියෙන වතුර බින්දුවක දේ දුන්න බේන්න පුළුවන්. එයා ළඟ ඉන්න කෙනාට කිව්වොත් අන්න මචං අතන අර මේ වතුර බින්දුවේ දේ දුන්න තියෙනවා එයාට පේන්නේ නැහැ. එයා බලන වෙන කෝණෙක ඉන්නේ. ආලෝකෙ විහිදියාම සිද්ධ වෙන්නේ මේ බලන කෙනාට විතරයි. එයා කියන විශ්සු උඹට කවුද වතුර බලන්න කිව්වා ආනපානේ බලපන් බොරුනේ කියන්නේ උතන දේ දුන්නක් නැහැ කියලා. ඒ මනුස්සයා කිව්වොත් මෙතන ලෝරියල වල පේන්නේ නැද්ද කියලා. මෙතෙන් ඩාවොත් වෙනම මේ මිනිහට දැන් පේන්නේ නැහැ. එතනින් ගිය මිනිහට පේන්නේ නැහැ. ඒක එතෙන්දි විතරයි පේන්නේ. ඒ කෝණයට විතරයි පේන්නේ. වෙන පැති වලට නැහැ. ඉතින් ඒ මිනිස්සයා ලස්සන දේ දුන්නක් ඇඳලා විචතර කරනවා මම භාවනා කරද්දි දේ දුන්නක් දැක්කා. අතන ඉන්න මනුස්සයෙක් කියනවා මීයා කාට පිස්සු මයාගේ මොලේ නරක් වෙලා දේ දුන්නක් වෙනවා. මටත් පේන්න එපායි. ඕනෙම දෙයක් බලන දෘෂ්ටි කෝණයට වෙනස් මේ නිසා දැන් ඒ ශ්‍රෝඩින්ජන්ගේ අලුත්ම සොයා ගැනීම නිසා ඒගොල්ලෝ කියලා තියෙනවා මේ ලෝකේ තියෙන ශක්තිය එක එකාගේ විඥාණයට වැදීම නිසා ඒක එක්ක රද්දයක් එක්ක රූපයක් වඩටපත් වෙනවා විඥාණයක වැදුන්නේ නැත්නම් මේක නිකන් ශක්ති ටිකක් විතරයි රූප ශබ්ද ගන්ධ රස වඩටපත් වෙන්නේ මිනිස්සෙක් එක බැලුවොත් විතරයි මිනිස්සෙ බැලුවේ නැත්නම් එහෙම දෙයක් නැහැ ඒක සෙන් බුද්ධ ආගමේ කියනවා හද්ද කැලයක් වැඳි. ඒ කියන්නේ හත් දවසකින්වත් යන්න බැරි මහා සඳුන් කැලයක් තියෙනවා. කවුරුත් නැහැ. කැලේ මැද විශාල හඳුන් ගහක් කඩන්න වැටෙනවා සද්දයක් ඇහෙයිද සද්දයක් තියෙයිද කියලා. පලාතක අහන්න කෙනෙක් නැත්තම් හඳුන් ගහ කඩා වැටීමේ සද්දයක් තියෙයි. අහන්න කෙනෙක් නැත්තම් සද්දයක් නැහැ. ඕනනම් කීයක භෞතික විද්‍යානුකූලව බලනකොට මේ මේවා කැඩෙනකොට සද්දයක් එන්න ඕන කියලා. නමුත් උදාහරණයක් කියනවා හද්ද කැලයක් මැද හඳුන් ගහක් වඩනකොට කවුරුත් නැත්තම් ඒකේ සද්දයක් තියෙනවා. මේ සද්ද සද්දයක් කරගන්නේ මගේ විඥානය කියලා අල්ලගෙන. ඒ නිසා භාවනා කරනකොට මේ එකම වැලි මළුවේ සමහරලාවට මේ කණමැදිරි දුවන්න පටන් ගන්නවා. සමහරලාවට ඔය වගේ විනිවිද පේන්න පටන් ගන්නවා. නානා ප්‍රකව එකක් හතවත් නතර වෙන්න එපා. ඔකේ හැම විපරිණාමයක්ම දිහා බලන්න බලන බලන යනකොට මේ සක්මණේදී වුණත් පරියංකේදී වුණත් හැම දේ තුලම සත්‍යය තියෙනවා හැම දේ තුල මුළු ලෝකෙම තියෙනවා. ඔක්කොම බැලුවට හරියන්නේ එකක් හොඳට බලන්න බලනකොට ඒක ඇතුලේ තියෙනවා. ඒ මෑතකදී තිබුණාට හෙලෝග්‍රැෆික් ඩයග්‍රම්ස් uh, වලින් පෙන්නනවා හැමදේම සියල්ල නියෝජනය කරනවා සියල්ල හැමදේම නියෝජනය කරන නිසා සක්මන් කරලා අපිට වැඩි දුර යන්න බෑ කියලා හිතන්නේ නැතුව සක්මනේ මේ වගේ වෙනසක් වෙනවනම් හොඳට බලනින්ද මම කියන්නේ මේ වගේ කරන සක්මනට සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට වැඩියයි කියලා කතාවක් අපි අහලා තියෙනවා. තබන තබන පියුරට එල්ලුමක් පිපුණයි කියලා. කොච්චර ආශ්චර්යද? ආශ්චර්යයි. ඒ වගේ තමයි සක්මනේදී හැම පියවරේදීම නෙළුම් පිපෙනවා. අපි කියන්නේ සිද්ධාර්ථ කුමාරට නිලුම් පිපුණයි කියන එක. නමුත් තියෙන තියෙන පියවරේදී හම්බෙන දේ බලනවා නම් සක්මණේදී හැම වෙලාවෙම පිපීමක් ඇති වෙනවා. ඊට පස්සේ අහනවා මේ මේ මේ සිමෙන්ති පොළවේ මේ සක්මන් කරනවා කියන එක. ඒක මේ ප්‍රමේ වාත වැඩි කරනවා. සීම රෝග වැඩි කරනවා. මොකද මේක පිංගඟඩල එක විදියක් සිමෙන්තිය මේ සීතල. ශරීරයේ තියෙන ජීව ශක්තිය ඔක්කොම පල්ලෙහාට උරා ගන්නවා. කවදාකවත් ගලක එක වෙන්නේ නැහැ. කවදාවත් මැට්ටක එක වෙන්නේ නැහැ. කවදාවත් තනකොළ ගොල්ලක එක වෙන්නේ නැහැ. කවදාකවත් වැලි පොලෝක වෙන්නේ නැහැ. ඒක නිසා මේ පිටරට දේවල් මේකට ගෙනත් දාලා මල්ල විකාරයක් අපි කරගන්න. මේ දුන්නනම් සුද්ධ කක්ක විතරයි. කක්කමයි. මොන්නම જાතිකින්වත් කවදාකවත් වගතුවක් නැහැ. ඉතින් අපිත් මේක දාගෙන ඉනවා තමයි. මතක තියාගන්න මේ නම්බුකාරකම් නෙවෙයි. නාමුකාර නම් ඔය ගලක් උඩ පිලක් උඩ ඉන්නා විතර සැපක් ගොම පොලෝක ඉන්නා වගේ සැපක් මම දන්නේ මේ කවුරුද දැකලා තියෙනවද කියලා ගොම පොලෝ කියන එක. දැන් ඇත්තෙම නෑ. කොහොක්වත් නැහැ. පිරිවැඩ කරපු ගොම පොලෝක ඉඳ ගියාම කොයි තරම් සැපද තියෙන්නේ. මේක එකකවත් ඒවා නෑ. ඒ නිසා මේ කුච්චිම දේවල් වලින් පුළුවන් තරම් අයින් කරලා අපි ස්වභාවික ජීවිතයට යනවනම් නිවන කෝක වෙතත් ලැබෙච්ච ජීවිතේ ජීවත් කරවන්න පුළුවන්. අපි මේ දේවල් වට කරගෙන මේ සැප පහසුකම් කියලා කරන්නේ පහසු කරන්න බහුල භාවිතාවට සුදුසුයි ඒක ඇත්ත. නමුත් හිතයි මනසයි මොලේයි කයයි හරි වෙහෙසකටපත් වෙනවා. ඒ කෘත්‍රිම දේවල්. ඒ නිසා මේ සිමෙන්තියේ තියෙන දෝෂේ ප්‍රමේය වාත වැඩි කරනවා. වාත රෝග වැඩි කරනවා. අන්දිපත්‍ර දාති කරනවා. ඒ නිසා පුළුවන් තරම් වැලි මලු හොඳයි. එහෙම නැත්නම් එහෙම සිමෙන්ති පොලෝක ඉන්නවනම් දැන් සීතල තැන්වල සීතල රටවල නම් කරන්න බෑ. බුරුම රටේ සිමෙන්තිය සලකන්නේ වස විදියට. බුරුමිට කිර බලන්න හැම වෙලාවෙම හැම දුප්පතාම ලෑලි දාගන්නවා. විමට ලෑලි දාගන්නවා. සිමෙන්ති බිලමිය කියලා කියන බිලන් කියන්නේ බ්‍රිතාන්‍යයේ මිය කියන්නේ පස් රටෙන් ගෙනාපු පස්. අපි ඒක නෙවෙයි. ඒක වස. මෙහි මේ සිමෙන්ති දාලා තියෙන හැටි මේ ඇස්බෙස්ටොස් වහලා තියෙන හැටි දකිනකොට මේ ළඟදී මට ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා සිඩ්නි වල බිලියන් ගානක ප්‍රොජෙක්ට් එකකට ඒ කොන්ත්‍රාත්කාරයා වර්ගාඩි දෙකක ඇස්බෙස්ටෝ කෑල්ලක් දාලා මුළු ප්‍රොජෙක්ට් එකම තහනම් කරලා හැතැම්ම හතරකට කිට්ටුවට කාටවත් යන්න දෙන්නේ නැතිලු ඇස්බෙස්ටෝස් ගෙදර යනකොට ලංකාවේ බාසුන් නැවුඩ ඇස්බෙස්ටෝස් කපනකොට මල්ලිලා නංගිලා හොරා පොලිසියෙන් කරන ලියට. අර ඔක්කොම දූවිලි ඇස්බෙස්ටෝස් යන පොඩියම සෙල්ලම් කරනවා. ඉතින් ඒ වගේ මේවා ගින්නලා දැම්මට පස්සේ මේ තනි කර ওই ජාත්‍යන්තර සමිති සමාගම් වලින් කරන ප්‍රොමෝෂන් මෙව මිසක්ක පුළුවන් තරම් ස්වභාවික වෙන්නේ. මම මේක ඇතුලේ ඔක්කොමලා සක්මන් කරන්න මට සෝරි කියලා හිතෙනවා. අච්චර රසන වැලිමලු තියේදී එකෙක් නෑ පල්ලයට යන්නේ. හොරකම ශරීර හොරකම කම්මැලිකම බුබ්බඩකම ඉතින් ඊට පස්සේ ආවට පස්සේ නිදි කියලා වැඩ ප්‍රමේ වාදකේ කොන්දේ අමාරුකේ උකාට දෙසරක් උඩට ගිහලා එන්න උඩට ගිහලා එනකොට ඔක්කොම ලෙඩ ඉවරයි හරි අපි පේමු ඊගා ප්‍රශ්නට කාල් කාලික සිට නිතරම සුවපත් වේවායයි සිතීමට පුරුදු වී සිටියෙමි මෙම වැඩසටහනට පැමිණි පැමිණ ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි භාවනා කරන්නට පටන්ගත් පසුවත් වරින් වර සිත වෙනතකට එද්දී ආපසු සිත කර්මස්ථානයට ගන්නට සිතෙන විට නොදැනුවත්වම කටපාඩමින් මෙන් සුවපත් වේවායයි අතරපස් වරක් කියවේ. ආනාපාන සති භාවනාවට හිත හැරෙන්නේ ඉන්පසුවයි. මෙය නවතා සතිය පිහිටුවාගෙන භාවනා වඩන්නේ කෙසේදයි තෝරාදී භාවනාවට උපදේශක් දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නෑ ඒ වගේ තමන්ට හුරු වචනයක් යොදලා උපක්‍රමයක් කළා සිත ආනපාන ගන්න පුළුවන් නම් ඒක දෝෂයක් ඇත්තේ නෑ. ඒක නිකාර බබාන් ඉදින ගන්න ඇලවිලි කපි කියනවා. ඒ නිසා ඒ සුපත් වේවා කියන එකට හුරු වෙලා තියෙන එක පාවිච්චි කරාට ඇති ප්‍රශ්නයක් නෑ. ඉතින් සුපත් වේවා කියන එක සතියෙන් කරත හැකියි. ඒ වගේ මේ හරහා ආනාපානට යන්න පුළුවන් නම් නන්නතර විචිත ඒක බාධාවකට ගන්න එපා. ඒක සතිය මට්ටමට එනකොට අරගේ ඉබේම හැලෙනවා. ඒක පිළිබඳ කිසිසේත්ම සැක හිතන්න දෙයක් නෑ. දැනට පාවිච්චි කරන්න බුද්ධානුසතිය හරි, මෛත්‍රිය හරි මොකක් හරි එකකින් තමයි වර්තමානයේ හිත ගන්න පුළුවන්. ආනාපාන ගන්න පුළුවන් නම් ඒකේ දෝෂයක් නෑ. ඒක සඳහා මේ ප්‍රයෝජනීය සලකලා උපක්‍රම පාවිච්චි කරාට දෝෂයක් නෑ. මට පේන්නේ මේ කියලා තියෙන විදිහට ඒ සූපත්තිවා කියන වචනේ මේ වැරද්දක්. ටෙක්නිකේ වැරද්දක් නෑ. හරිනම් මේ ප්‍රශ්නයක් නැහැ කියලා ඉදිරියට යන්න වෙලාවක් යනවා ඒක අවශ්‍ය කරන්නේ මේ ඉබේම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ප්‍රෝජෙනි සඳහා සලකනවා ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේගේ භාවනා වැඩමුළුවකට පැමිණෙන දෙවන වතාව වන අතර පළමු වර පැමිණීමෙන් නොදද්දෑ රසක් ඉගෙනගත් බවට ස්තුතිපූර්වකව පවසා සිටිමි. මා මෙවරත් ගියවර නතර කළ ස්ථානයේ සිට භාවනාව වැඩි දියුණු කරගනිමින් සිටිමි. නමුත් ගියවර තිබුණු කමඨහන් දේශනාව ශුද්ධ කිරීම වෙනත් ආකාරයකින් පැවැත්වීම පිළිබඳව සතුට මෙන්ම දුකක්ද ඇති වුණි. එම වැඩසටහන පටිගත කිරීමෙන් බොහෝ දෙනාට පසුව අසා දැන ගැනීමට හැකිවනමුත් අත්පත්‍රිකා ක්‍රමය මගින් ප්‍රශ්න විමසන සාකච්ඡාවක් ලෙස හැඟේ. මෙමගින් සෑම දිනාටම එක සමාන අවස්ථාවක් නොලැබෙන අතර සබකෝල සහිත පුද්ගලයන් මැලවී යා හැක. ගියවර තිබුණ ආකාරයේදී ඔබ වහන්සේගේ හරස් ප්‍රශ්න හමුවේ නොදන්නා දෑ රසක් ඉගෙන ගතිමි. මේ සඳහා අංක ක්‍රමයක් මගින් කොටස් ලෙස උදාහරණ වශයෙන් 1 සිට 10 11 සිට 20 21 සිට 30 සජීවීව කමඨහන් සුද්ධ කරන්නේ නම් පෞද්ගලික අනන්‍යතාවය වසන් කළ හැක. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. හොඳ විග්‍රහයක් අතරම මන්ට විශ්වාස කළා තියෙනවා. නමුත් මම හිතනවා මේ සාමූහික භාවනා කරද්දී කිසිම අනන්‍යතාවයක් ඔප්පු වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. තමන්ට ඕන දේ පුද්ගලිකව සාකච්ඡා කරනවා වගේ මේ ලියලා ඉදිරිපත් කිරීමේදී සමාහට දුෂ්කරතා තියෙනවා. එනිසා සාකච්ඡා කරන වෙලාවදී පුද්ගලිකව කරන්න පුළුවන්. ඉතින් මේකට මම දෙන්නේ දර්ශනය තමයි ඇත්තටම ලංගම බස් එකේ හරි කෝච්චිය යන්න පුළුවන් නැත්නම් තමන්ට කාර් එකක් තියාගන්න පුළුවන්. කාර් එකක් තියාගෙන ඉන්නට කැමැති වෙලාවට යනවා. කැමැති වෙලාවට ලංගම බස් එකේ වෙන්නේ ඩ්‍රයිවර් එන වෙලාවට පෑන ගින්නේ. ගිහිල්ලා එනකොට ලාභ තමයි. නමුත් උගව දෙනෙක් කැමති ප්‍රයිවට් බස් වල යන්න. මේ මේ ප්‍රයිවට් කාර් එක තියාගෙන. පුළුවන් නම් හොඳයි. ඒ නිසා මේ මේ පෞද්ගලිකත්වයේ කියන එක කෙලෙසයක්. මේ රකින්න බෑ. ඒක මම දන්නවා. ඒක සමහරුන්ට ඒක කඩා ගන්න බැරි බව ඇත්ත. ඒක යටහත්පත්ස සලකනවා. ස්වාමීන් වහන්සේට බරපතල ප්‍රශ්නයක් ඉන්නවා. මොකද ස්වාමීන් වහන්සේලා තමන්ගේ தත්ත්වය හිලි කරන්න කැමති නැහැ. ඉතින් පොදුවේ කමටහන් සුද්ධ කරන්න ගියාම ඒගොල්ලන්ට විනය ප්‍රශ්නයක් මතුවෙනවා. ඉකියා ගන්න පරි ප්‍රශ්නයක් මතුවෙනවා. මමත් ගිහිල්ලා උරු විදියේ ප්‍රශ්නේ මතු කරා. අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ තින් හාමුදුර කෙනෙක් කිව්වා ඕනම දෙයක් තමන්ගේ මාන්නේ පෙන්වන්න නැතුව, දෘෂ්ටිය පෙන්වන්න නැතුව, තණ්හාවට දාන්න නැතුව කියන ක්‍රමයක් තියෙනවා. ඒක මම දන්න ඔක්කොටම හරියන්නේ නැහැ. මොකද sannivedana ඇති මේ ලෝකේ දක්ෂ ඉතාම සුළු පිරිසක්. ඉතින් ඒ නිසා යම් කිසි ප්‍රදේශයකට හානියක් සිද්ධ වෙනවා. මොකද අර මේ පෞද්ගලිකත්වයේ සබකෝලේ නමුත් මම කියන්නේ සබකෝලේ ඒකට උනන්දු කළ යුත්තක්ද නැත්නම් අපි කොහොම හරි කරලා යා මේ ධර්ම ගමනට එහෙම නැත්නම් මේ සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් කරලා ගන්නවද කියන එක මට හරියටම කියන්න බෑ මේ ඔක්කොම මේකට අනුමත කළ යුතුයි කියලා. කීප දෙනෙක් ඇත්තටම අපහසුතාවටපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මං කියනවා මේකට ඔක්කොටම මේ දඬුවම දෙන්න එපා. එහෙම අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නොනම් සංවිධායකාවට හෝ සංවිධායකයට කියන්න. මට ඒකට වෙලා දෙන්න පුළුවන්. හැබැයි අනික් කට්ටිය අනුකම්පා කරන්න ඕනේ. ඒ වෙල වෙලාවේ මේ සාකච්ඡාව කරන්න බෑ නේද? එනිසා කාටද අවශ්‍යතාවද? හැබැයි ඒ විනාඩි 5ක හරි 10ක හරි කාල වේලාවක් ඇතුළේ මේ ඔක්කොටම බෙදන්න හදන්න යන්න එපා. මොකද උඟ දිනෙක මේකට කැමතියි. උඟ දිනෙක මේකෙන් වාසි ලැබෙනවා. ඒ නිසා මේක අමාරුයි පුද්ගලිකගේ පෞද්ගලික අවශ්‍යතාවයත් අපි ඉෂ්ට වෙන්න ඕනේ. නමුත් ඉස්සරහට මෙතන දැන් 80ක් කරන්න යන්නේ අපි. ඒතර කරගොත් එහෙම ওই 10 10 බෙදලා දවස් 8කට සැරයක් ඉන්ටර්වියු එකක් හම්බෙයි. ඒ නිසා ලංගම් බස් එක කෝච්චිය වගේ දේවල් යන්න වෙනවා. මේ ලන්ඩන් වල හරි මේ යනවනම් ඒ සෝන් එකෙන් එළියට ගිය ගමන් වෙනම ගාණක් ගෙවන්න වෙනවා. වාහනේ පුද්ගලිකව යනවා. දැන් පුළුවන් තරම් ඒගොල්ලෝ කියනවා පොදු වාහන වලට පුරුදු වෙන්නේ කියලා. ඒ කියන්නේ හුඟක් දිනු රටවල් වලත් එහෙමයි. ඉතින් ඒ වගේ ඉතින් මම තනි ක්‍රමයකට විරුද්ධ වෙන්නේ මම ඉල්ලා හිටිනවා ඒ සංවිධායකවන්න මම පළවෙනි දවසේ කිව්වේ ඒකයි මම මේක කරන්න යාම නිසා ඒ ආයතනය අපහසුටපත් වෙනවා නම් කැමති කෙනෙකුට නෑ හැබැයි මේක මේ මේ පුළුවන්තරම් මතක තියාගෙන ඉන්න අනිත් ඔක්කොගෙම වෙලාව ගන්න. අපි ඒ නිසා මේ වැඩි වෙලාවක් දෙන්නේ අනිත් කට්ටියගේ ඉන්ටර්වියු එක නතර කරලා ඒ අත්‍යවශ්‍ය කෙනාට දැන් හදිසියක් වෙච්චාම නර්ස්ලා ටික ඔක්කොම එකතු වෙන්න බෑ හදිසි ලෙඩකට සේලයින් දෙන්න. හදිසි කෙනෙක් පාට්ටුවට ගෙනාවොත්. ඒකට අනික් ලෙඩු ගහ ගන්න පටන් අරගත්තොත් ඕගොල්ලෝ මේ හදිසි ලෙඩු බලන්න කියන නිසා අපිට සේලයින් නෑ මූත්‍රා පෝච්චි ගෙන්නන්න කවුරුත් නැහැ. ඉතින් කියන මේ මනුස්සකමක් මේ කරන්නේ වෙන මොකද්ද ඉතින් ආයේ. හදිසි ලෙඩ කාට පස්සේ වෙන මොනවා කරන්නේ? එහෙම සේලයින් කාට හරි ඕනනම් බඩු තියනවා අපි ගන්න. ඕඩම කෙනෙකුට තියනවා. මේකේ තියනවා හදිසි වැඩවලට ඔක්කොම බඩු තියනවා. නිසා මේ යෝජනාව කිසිසේත්ම පෞද්ගලිකත්ව කරන ගරු කිරීමක් හෝ වැරදෙන හරීම තාත්වික යෝජනාවක්. ඒ නිසා මම කියන්නේ මම සංවිධායක පක්ෂයෙන් ඉල්ලා සිටිනවා ඒ කෙනෙකුට අවස්ථාව දෙන්න. අනික් කට්ටිය අනුකම්පා කරන්න අපේ වෙලාවෙන් ඒ නැති බැරි කෙනාට අපි පොඩ්ඩක් පුද්ගලිකව සලකන්න හැරෙන්නේ. ගරු කටයුතු ස්වාමින් වහන්සේ පරයන්කයේ සිට හුස්ම ගැනීම පිට කිරීම සිහිනුවණින් බලා සිටින විට එය නොදැනෙන තත්වයකට පත්වෙයි. එම ආකාරයෙන්ම සිටීම <clears throat> සිටීමට සිත ඉඩ දෙයි. පසුව වර්ණ ආලෝක ඇති වී නැති වී යයි. මෙය ටික වේලාවක් පවතී. අනිත්‍ය බව වැටහි. වර්ණ මිනිස් මුහුණු පෙනී නොපෙනී යයි. සුදු පාට කුඩා ආලෝක ධාරාවක් ඇති වී නොපෙනී යයි. මේවා එකම අවස්ථාවකදී සිදු නොවුවත් විතින් විත පෙනී නොපෙනී ආවි. මේවා පිළිබඳ ඇල්මක් ඇති නොකර ගනිමි. මේ ගැන ඔබ වහන්සේගේ අනුකම්පා කර පහදා දෙන්න. මේ කාල සීමාව තුළ ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දීම තුලින් විශාල අවබෝධයක් ලබා ගනිමි. ඔබ වහන්සේ නිරෝගී සම්පත් ලැබී දීර්ඝායු වේවායි මෙත් සිතින් පතමි. සාදු කියන. සාදු කියන එකයි. ඕව වැඩි වෙනවා දාලා රිට්ටි ඉවර වෙගෙන එනකොට ওই වාක්‍ය තව ටිකක් වැඩි වෙනවා. හැම කෙනාම ලියන්න පටන් ගන්නවා. මට කල්පනා වෙනවා මම මැරිච්ච දවසක කොන්න කට්ටි එක තිලෙවලා සෝකාලාප කියාවිද මට නැගිටින්න හිතනවා ඒ වෙලාවේ අම්මෝ මෙච්චරම බොක්කෙම්මද ඇත්තට මේ කියන්නේ කියලා. දැන් හැම රිට්ටිට වරිච්චා මට ඉතින් දැන් මම මැරුණාට පස්සේ මේ කට්ටිය ස්තුති කරනවා. මම කියන මැරුණා වගේ අහගෙන ඉන්නවා මංගල්‍යයට ලැහැත්ති කරලා තියෙන්නේ. හරි ජොලිය වැඩි. මුතුම සතුටක් තියෙන්නේ ප්‍රශ්න තියෙන්නේ අර ඒක නැගිටලා අහගන්න තියෙනවා හොඳයි මේ වෙලාවේ මැරිච්ච වෙලාවේදී මොකද අර ඒක මිනිස්සෙක් කියනවා මේ ගෙදර කොළඹ පැත්තේ මේ තාත්තා කෙනෙක් නැති වෙලා ගෙදර පවුලේ අය අඬනවලු ඉංග්‍රීසියෙන් ඉතින් අර කියන වචන වලට අර මිනිස්සේ ඇත්තටම නැගිටිනවලු සිංහලෙන් කිව්වනම් මොකද ඉන්නකම් බැනලා බැනලා කණ්ඩ දෙන්නේ නැතුව බොන්න දීලා මැරිලා තියෙන්නේ. මැරුණාට පස්සේ ඉංග්‍රීසියෙන් අඬනවලු අයියෝ my dear daddy I miss you කියන. ඒකමස කියනවා බැරි වෙලා හරි එක සිංහලෙන් කිව්වනම් නැගිටින්න ඉඩ තියනවලු. මේ අක්කු මෙච්චර මට ආදරේද කියලා. ඒ වගේ තමයි කියන්නේ. මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ ආනන්ද සප්පයි සූත්‍රයේ ලස්සනට විස්තර කරන ජවනිකා දෙයක් මේක පෙන්වන්නේ. මුලින්ම කාමයේ සහ කාම සංඥා දුරු කරලා පස්සේ රූපේ සහ රූප සංඥා අවස්ථාව දෙක. රූපේ කියලා කියන්නේ ආනාපානේ සංසිඳුණා පේනවා. ඒක හොඳට දැනෙනවා. ඒක වෙරිෆයි කරන්න පුළුවන්. උරගාල කීයද හැකි. ඊට පස්සේ රූප සංඥා එනවා, ආලෝක වෙනවා, විශ්මූණු වෙනවා, රූප සටහන් ආකාර එනවා. ඒ රූපෙට වැඩිය රූප සංඥාව සියුම්. රූපේ කියලා කියන්නේ හුස්මේ පුරවාගෙන, නාස්පුඩු පීරාගෙන යන ගතිය. නැත්නම් ඒකේ දිග බව, උණුසුම් බව, සීතල බව, කෙටි බව රූපේ. කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. ඒක සංසිඳනකොට ඒ වෙනුවට ආලෝක සටහන් ආකාර නිකන් මේ කොහොමද කියන්නේ මේ හීනයක් පෙන්වන්න වගේ නැත්නම් ඔය ටීවී මේ කම්පියුටර් නැත කරලා පස්සේ එක එක පැටර්න්ස් යන හදලා තියෙන කම්පියුටරේ තියෙන ඒ පැටර්න්ස් එන්න පටන් ගන්න. ඒක හරියට දෙවියසියු. හැබැයි අපේ හිත හිස් වෙන්න දෙන්නේ මොකකින් හරි පුරවනවා. ඉස්සෙල්ලාම කාමෙන් පුරවලා තිබ්බා. දැන් කාම සංඥා වෙනවා නීවරණ වශයෙන්. ඒක යට කරලා පස්සේ ආනපාන එනවා. ආනපාන යට වුණාට පස්සේ රූප සංඥා එනවා. හරි ලස්සනට මේ ආනින්ජ සප්පාය සූත්‍රයේ ඕ එතෙන්දි සරුවචන සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට රූප සංඥා යනකන් සියුම් කරාට පස්සේ දැන් මේ පේනවා රූප ඇති වෙලා යනවා ඇස් වෙස් මූණු පේනවා මූණු පේනවා වර්ණ පේනකොට එතනදී විතරයි කියන්නේ මේක මම නෙවෙයි කියපන්නේ මේක මගේ නෙවෙයි කියපන් මේක මගේ ආත්මෙ හොඳටම තේරෙනවානේ නිකන් වතුරට දියකඩකට ගලක් දැම්මම රැලි මාල නගිනා වගේ එනවනේ මේක නිත්‍ය වශයෙන් මම නෙවෙයිනේ මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මනේ මෙතෙන්ද තමයි උදාහරණ කියන්නේ දැන් අරන් ඒකට වෙයන් දැන් ගිහලා බලපන් ඔතෙන්ට ගංගෙනලා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. මොකද ඒව නිකන් සම්බම්බුළු වගේ. එතකොට කියනවා මේක මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් මගේ ආත්මේ නෙවෙයි. ඔය ඉස්සලා නැතිවෙච්ච ආස්වාස ප්‍රස්වාස දෙකේ තියෙන උණුසුම් සිසිල් ගතියත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. එහෙමනම් ඊට ඉස්සලාපු නීවරණ ටිකත් කියන්නේ කාම සංඥාවක් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. එහෙමනම් මේ නිවර්ණ තියෙන හේතු වෙච්ච කාම ගුණේනොත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. ඉතින් ඒව නැතුව මුලින් ඉඳලම මේ කාම ගුණයන් දිහා බලන එක අනිච්චන් දුක්ඛං අනත්තං කිව්වට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා සූදානම් නැහැ. සුදුසුකම් නැහැ. මෙතෙන් යනකම් අඩු කරලා. එතකොට හොඳටම පේනවා මේක නිකන් දිය සායමක්. නිකන් තෙල් උඩ තියෙන මේ වතුර උඩ තියෙන තෙල් මායමක්. එතෙන් යනකම් අඩු කරන්නේ. අඩු කරලා බලන්න කියනවා දැන් මේකට ඔබට මම කියත හැකියි. මේක මගේ කියත හැකියි. මගේ මගේ ආත්මේ කියන්නේ. නිසා ඉතින්ද යනකොට ඒ වගේ තියෙන මේ යහුසුළු බව ඒ වගේ තියෙන එකකට එකක් ඉඩ දීලා මාරු වෙන ගතිය අනේ කිසිම හරයක් නැහැ මොනවාක්වත් පණිවිඩයක් නැහැ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ ආන්න ඒකට යනකම් ගියාට පස්සේ තමයි කරන්න කියන්නේ ඉතින් ඒක නිසා අපි එතෙන්ද යනකම්ම භාවනාවේදී හිතට පෙන්වන්න ගන්න උල්ලල හොම්බ උල්ලල පෙන්වන්නේ අනිච්ච දුක්ඛ නැත්තම් දැන් බලන්න බං ඕකට බලවන්න ඕක නිත්‍ය කරගන්න බලපන් ඕක සුඛ කරගන්න බලපන් සුබ කරගන්න බලපං ආත්මය කරන්න බෑ. ආ එහෙනම් දැන් ඕක අනිත්‍යයි කියලා බලපං. ඔව්. ඕක දුක. ඔව්. ඕක අනාත්මයි. උඹට ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඔව්. ආ එහෙනම් පිටිපස්සේ පිටිපතර කරයි. එනිසා මේක සංදිස්ථානයක්. එතෙන්ට උනාට පස්සේ අනිච්ච දුක අනත කියන්න ඕනෙත් නෑ. රූප දිහා කාම සංඥා දිහා කාම දිහා බලන්න ඕනේ. දෙක අන්වේ ඥානහරහා තර්ක ඥාන හරහා සිද්ධ වෙනවා. ඒක නිතර නිතර පේන්න ආයි. ඊට පස්සේ අර සක්මන් කරනකොට වතුර පේන්න වගේ නිකන් ඇත්ත කරගෙන ඉන්නකොට මේ කෝලම් පේන්න පටන් ගන්නවා. ඇද්දක පිහලා බලන්න හිතන මේ මොකද වෙන්නේ කියලා. නෑ බොඳ වෙනවා. ඒ නිසා මේක මට මට දැනෙන විදිහට රූපේ සහ රූප සංඥා මේ යෝගාවචරයේ අත්දැකීම ප්‍රකාශ කරන හැටි. හොඳයි. මේ නිසා මේකට නැවත නැවත යන විදිහට දිකට කරගෙන යන එකයි කරන්නේ. ගෞරවනීය <clears throat> ගෞරවනීය ස්වාමින් වහන්ස දැන් මේ යන අන්දමට ධම්මත්‍ත්‍ති තත්වයක් හෝ නොලබා අප මියගිය හොත් ඊළඟ භවය ආමිස පූජා කළ තැනත්තාටත් වඩා පහත් තත්වයකට පත් නොවන්නේද අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් අමා මහ නිවනත් පතමි අන්න ඒව තමයි හරියටම දැන සාදු කියන්නේ. ඒකට මටනේ ආඩම්බරේ. මේ මේක ඔව් කියන්න පුළුවන් හොඳට ප්‍රඥාවට බලව කිව්වොත් ඔව් කියත හැකි. ඒ කියන්නේ ලොකු සංසී ඉන්න කාලේ අන්තිමටම කියපු බණ. අපවත් වෙන්නේ ඉස්සලා දැසේ ඒක රෙකෝඩ් කරගන්න බැන්නා තක්කු මුක් වෙලා. ලොකු සංසී කිව්වා වෙලඳ ගල් ගැලක් සාතු සාතුව ගල් සාතුවක් යනවා. ගිහිල්ලා මේ කාන්තාරයක් පව කරන අලුත් නගරෙට ගිහිල්ලා ඒකෙදී ඒ ගැල් සහත්වයේ තියෙන බඩු වලට ඉල්ලුමක් එනවා. ඉල්ලුමක් එද්දී ඒක විකුණ ගන්න නැතුව ඒ ගැල් සහත්ව නායකයා කියනවා මට ඉස්සරහට මේට විදිහ හොඳ තැනක් හම්බ වෙයි කියලා. එයා බඩු විකුණ ගන්නතු ලාභ ලැබන්නතු ගියාට පස්සේ එහි ඉල්ලුම නැහැ. යන්න යන්න යන්න යන්න යාට ඉල්ලුම නැති වෙනවා, වියදම වැඩි වෙනවා, ආහාර අඩු වෙනවා, වතුර අඩු වෙනවා. ඒකෝට කල්පනා කරනවා අඩේ. අර වියදම ලාභයක් උපය ගන්න පුළුවන් වෙලාවෙදී මම වෙළඳාම කරන ලාභයක් ඉපදුවේ නෑනේ කියලා එයාට පශ්චාත්තාපයක් වෙනවා. ඒ වාගේ අපිට කතා කරන ওই නමල මතක තියාගෙන ඉන්න මේ වගේ වෙලාවක් ආයේ අපිට කවදාකවත් සංසාරේ හම්බ වෙන්නේ මේ තරම් ඔක්කොම සැදී පැහැදී තියෙන නිසා මේ බිස්නස් එක කරගන්න වෙලාවේදී බිස්නස් කරන්නේ නැතුව පස්සට දැම්මොත් මේක දන්නේ නැති කෙනෙකුට වැඩි පශ්චාත්තාපයක් කරන මේක දැකලානේ අතෑරුනේ. මෙච්චර අවස්ථාවක් දීලත් අතෑරුණා කියන එක. ඒ නිසා ඒ කෙනාට මානසික දෝමනස්සයක් එන්න පටන් ගන්නවා මට දෙන්න තියෙන ඔක්කොම දුන්න මම මගේ හේතු කියලා මන් නොකර හිටියා. දෙස් දෙනවා හිත. ඒක දන්නේ නැති මනුස්සයට එහෙම ගන්නෑ. එයා දන්නේ එයා දන්නේ ආමිෂය විතර. එයා මට පුළුවන් මන් දන් දෙනවා. මන් සිල්ලා කියලා කියලා ඒ මනුස්සයා දෝමනස්සයක් ලබන්නේ නැහැ දුකක් ලබනවා. මොකද ටිකක්වත් දැකපු වෙන තරමට එයා භාවනා දැකලවත් නැහැ. එයා දන්නේ දාන සීල දෙක විතරයි. ඒ නිසා දුකක් විඳින්න පුළුවන් දෝමනසයක් නෑ. මොකද එයා දන්නේ නෑ. එහෙම දෙයක් අවස්ථාවක් තියෙන බව දන්නේ. ඒ නිසා මේවා නිකන් තර්කයේ හිතේ ඇති වෙන දේවල්. මේවා විග්‍රහ කරලා අපි කමඨාන් සුද්ධ කිරීමක් වෙන්නේ. ඒව නෙමෙයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. කමඨාන් සුද්ධ කරනවා කියන්නේ තමන් කරන භාවනාවට මොකද වෙන්නේ කියන්නේ. මේවා මූලධර්ම ප්‍රශ්න. ඒවට වෙලා ගත්තොත් ඒ අර භාවනාවෙද්දී යදාලා දේවල් සාකච්ඡා කරලා අපිට ගන්න තියෙන අර පුද්ගලික ප්‍රායෝගික පැති දේවල් අමතක වෙලා යනවා. ඒ නිසා මෙව භාවනා කරන යනකොට මේ වගේ අනවශ්‍ය මේ අනවශ්‍ය කියන්නේ මේ විවිධාකාර කල්පනා පහළ වෙන්න පටන් ගන්නවා. නරක නෙවෙයි. නමුත් අපි බලන්න පුළුවන් තරම් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට සක්මන් කරනකොට එන ප්‍රශ්න තමයි අපි ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් තරම් සාකච්ඡා කරන්න උනන්දු වෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස සිත තුලින් සිත දැකීම අයත් වන්නේ චිත්තානුපස්සනාවටත් ධම්මානුපස්සනාව වැඩිවීමට දියුණු වීමට වේදනා සංඥා සංස්කාර විඥානත් සත්‍තිස් බෝධිපාක්ෂිතක ධර්මත් පටිච්ච සමුප්පාදයක් මෙනෙහි කළ යුතුයද නැතිනම් හතර සතිපට්ඨානයම එකට වැඩේද සමාවී මෙය පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ගොනු වෙලා නැහැ ප්‍රශ්නේ ගොනු වෙලා නැහැ මොකද්ද කියන්නේ කියලා. ඉස්සලා ජාතිම තමන්ගේ භාවනා ගැන නෙවෙයි කතා කරන්නේ මේ මූල ධර්ම රාශියක් පැටලවලා. මට කියන්න පණන් ගත්ත දවසට වැඩිය අද වෙනකොට ආනාපාන ටිකක් කළා ඉන්න පුළුවන්ද බැරි. සක්මන් කරනකොට මට ඒකෙන් ප්‍රයෝජනක් තියනවද නැද්ද? එහෙම නැත්නම් මම ගලපලා කොහෙන් යන්නද? මොනවද මේ කතා කරන්නේ? චිත්තානුපස්සන හිතේ හිත බලනවා කියන්නේ පිස්සෝ, තන්නේ කර පිස්සු. ඔය අංගොඩට ගියාට පස්සේ ওই කට්ටිය ඉන්නවා. අංජබජල් වෙච්ච කටේ වෙන්න මොනව කරන්නද? ඉතින් හිත කල්පනා කරගෙන ඉන්නවා. ඒක කියන්නේ හැලුසිනේෂන් කියලා කියනවා, ඩේ ඩ්‍රීමින් කියලා කියනවා, කන්ඩිෂනින් කියලා කියනවා. මට නම් නොදකින්නව පතන්න නොදෝ. මට ඊට වඩා හොඳ මේ කකුල දිහා බලන්න ඉන්නේ. මේ ප්‍රායෝගිකයි. ඉතින් අපි හිතන නෑ ඊට වඩා බොහොම වැඩි වේදනානුපසන, ඊට වඩා බොහොම වැඩි චිත්තානුපසනා කියන්නේ. මේ නඩක් කරගන්න එපා. මේකට කියන්නේ ඔළුව කොණ්ඩේ ක්‍රේල් කරනවා කියලා නෙවෙයි ඔළුව ක්‍රේල් කරගන්න හදනවා. අනේ කරුණා කරලා පළවෙනි උපදේශ පන්තියට අහන්න. ඒකට බලන්න තමයි හුස්ම බලන්න පුළුවන්. මොකද ඒක වෙරිෆයි කරන්න පුළුවන්. ඉතින් හිත බලනවා කියන්නේ මම කියන සුද්ධ බිස්සුව විදිහට කියනවනම් තනීප කරන්න බැරි ලඩක්. මගේ පැත්තෙන් කියන්නේ. අපේ ගම්පලාද කියන්නේ නුගුනේ කියලා. හදන්න බෑ. කොට ගන්න බෑ. මොකද එයාට බුදු කෙනෙක් ඕනෙත් නෑ, ධර්ම ඕනෙත් නෑ, මෙහෙන් ඕනෙත් නෑ, තීල ඕනෙත් නෑ. හිත දිහා බලන්න ඉන්න පුළුවන්. ඕනේ දැනක කරතයි. මොකද නොකරන්නේ ඔක. නොකරන මිනිහ කවුරු හරි ඉන්නවද කියලා බලන්න චින්තකෙක් නොවන එකෙක් මේකේ ඔක්කොමලා චින්තකයෝ තමයි. පිස්සු බුදුහාම කියන්නේ මේක අල්ලන්න පුළුවන් කාය අනුපස්සනාවෙන් පටන් ගන්න. ඒක පරීක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න මම උනන්දු කරවන්නේ. ඒව නිකන් මේ මේ අවස්ථාව හම්බුණාට අර නිකන් දෙන්න නිසා දෙමළ පත්‍රය හැරි කියවනවා. එපා එහෙම කරන්න යන්න බෑ. මේ වටිනා වෙලාවක් අපි පාවිච්චි කරන්නේ. කරුණා කරලා මූලධර්ම පැත්තට යොදවන්න එපා. ගියපාරේ තිබුණ නෑ මේ පිස්සුව. අද ටික ටික බෝ වෙලා යනවා. අනින්න ඕනේ ටොක්ක බිමටම යන්න ඔළුව උස්සන්නේ නැති වෙන. කරුණාකරලා කමඨාන් සුද්ධ කරන වෙලාවට ගන්න තමන්ගේ ප්‍රායෝගික ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ළඟදී පිවිසුණු තැනැත්තෙක් හැටියට මට පහත සඳහන් කරුණු අනුකම්පාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම ඇතුළු වීම පිටවීම දෙස බලා සිටිය යුතුය වේ. එය ආයාසයෙන් සිදු නොවිය යුතු බව පැහැදිලි. නමුත් Tamangeema හුස්ම ඇතුල් වීම පිටවීම පටන් ගැනීමේ සිට අගටත් පටන් ගැනීමේ සිට අගටත් අනුපිළිවෙලෙන් බලන විට යම්තාක් දැනුවත්ව සිදුවන දෙයක් නොවන්නේම නැති නොවේද වරහන් ඇතුලේ තියෙනවා යම් සියුම් ආයාසයක් ඇති වෙනවා නේද මෙම ක්‍රමය හරිද? මා කෙරෙහි කරුණාවෙන් පැහැදිලි කළ හැකිනම් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඇත්තට මෙතන දාර්ශනික පැත්තේ මූලධර්ම පැත්තෙන් ප්‍රශ්න මේ ගැවුල අවුලක් තියෙනවා. අවුලක් කියලා කියන්නේ ස්වභාවික වෙනදී ස්වභාවයෙන් පේනවනම් 100ක් තාත්විකයි. ස්වභාවිකදී බලන්න උත්සාහ කරුවොත් එතන උත්සාහයක් තියෙනවා. ස්වභාවික සිද්ධ වෙනකට බලන්න මෙහෙවීමක් තියෙනවා. ඔව්. ඒක නිසා මෙහෙවීමකුත් නැතුව පේන මට්ටමට යන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් තමයි ආනාපානසරණ. ඒ නිසා මුලදී ස්වභාවයෙන් ආනාපාන වෙන්න ඇරලා අවධානය යොමු කිරීම කළ යුතුයි. කරලා ටික කාලයක් ගියාට පස්සේ ඒකත් අනායසයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මුලදී මෙහෙවීමක් අවශ්‍යයි. ඒ මෙහෙවීම කරන්නේ නැතුව අපිට හිතට හුරුවක් වශී භාවයක් දක්ෂතාවයක් දෙන්න බෑ. ඒ නිසා භාවනා කරන භාවනා නෙවෙයි මුළු ත්‍රිපිටකෙම යන බැලුවොත් හැම තැනකම ඒකේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. ගැටෙන තැනක් තියෙනවා. නමුත් Tamanට තේරුම් අරගන්න වෙන්නේ දැන් බලන්නේ කාමවස්තු ධ්‍යා නෙවෙයි උදාසීන අරමුණක් ධ්‍යා. උදාසීන නොවන කාමවස්තුන් වලට හිත පිට යෑම නතර කරලා උදාසීන අරමුණකට ඉබේ යන්නේ නැහැ. ඒක නිසා මෙහෙවන්න ඕනේ. ඒ මෙහෙවීම ආයාසයක්. නමුත් ඉස්සරහට මේ අනායාසයෙන් මේක වෙන නිසා මුලින් මුලින් අපිට ආයාසය යොදන්න ඒක නිසා වයලින් එකක් පුරුදු කරන මිනිස්සෙක් මුලදී ඒක පුරුදු කරනකොට දවස් ගණන් කරනවා අන්තිමට මේ මනසට තේරෙන්නේ නැහැ. මේ මනසේ මූඩ් එකට ආවට පස්සේ ඒක ප්ලේ වෙන්න පටන් ගන්නවා. වාහනයක් එලවන්න ගියාම ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දාන්න ගොඩක් පුහුණු වෙන්න ඕන. නමුත් හොඳට පුරුදු වෙලා යනකොට ටොප් එකට වෙනවා දන්නේ නැහැ. බීම ගියරකට වැටෙනවා. නිසා මුලදී මේ යෙදවීම කරන්න ඕනේ. ඒකට ශික්ෂාව කියලා කියනවා. ඒකට මවුන්ගේ විල් පවර් එක ඕනේ. ඒ මෙහෙවීම අවශ්‍යයි. මොකද ඒක නිතර නිතර කරනකොට ඉස්සරහට ඒක ඉබේ වෙනවා කියන එක ගැන විශ්වාසයක් තියාගන්න. එදාට ඒ යන්ත්‍රය හුරු වෙනකොට අර මුල් පටන් ගන්න කාලේ වගේ දැඩි ආයාසයක් ඕන කරන්නේ. ඒක නිසා මුල් ටිකේදී දැඩි වීරියක් ඕන. අද ඒකයි මම පටන් අරගත්තේ දැඩි වීරයක් ඕනේ ඉස්සරහන වීරය එච්චරම ඕනේ. ඒක අන්තිමට ඕනෙම නැහැ. නිසා මෙතන යොදන වීර්ය මානසික එක. කායික හුස්මට වීර්ය යොදන්න එපා. ඒක අනායාසයෙන් වෙන්න ආින්න මානසික වීර්ය යොදන්න එතන දාර්ශනික වශයෙන් ගැටලුවක් තියෙනවා. ඒක පිළිබඳව වාදයක් නෑ. නමුත් Tamanට සතිය, අනපන සතිය වශය වශයට එනවනම් Tamanගේ පාලනය අර්ථයට එනවනම් මේ යොදන වීර්යයට අතිරේක වශයෙන් ලාභ ලැබෙනවා. මේක වාසිදායක යෙදවීමක් කියලා කියනවා. ගරු ස්වාමින් වහන්සේ අවසරයි මම කාලයක් තිස්සේ භාවනා කරමි. පුළුවන් හැම දිනකම ඇය භාගයක් විනාඩි 45ක් පමණ ආනාපාන සතිය ස්වල්ප වේලාවක් කරන විට විදර්ශනා ඊතා වේගයෙන් ඇඟ පුරාම යයි. මේ වේලාව වන විට මාගේ ශරීරය නොපෙනී යයි. හුස්ම නැතිවක් මෙන් දැනේ. නැතිව යයි. ඉන්පසු සිත සමාධිගත වී රිදී තීරුවක් රිදී තරුවක් දිස්වේ. එය ඇති වී නැති වී යයි. නැවත ඇතිවේ. එය අනිත්‍ය බව වටහා ගනිමි. ඉන්පසු ඊටමත් දීප්තිමත් එළියක් මුළු ඇඟ පුරාම පැතිර යයි. මෙම මෙය හරි මගද කියා නොදනිමි. ඉදිරියට යා යුතු පිළිවෙලට උපදේශක් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා අර හොරට සාදු කියන්නේ එක්කෙනෙක්ව සාදු කියන්නේ ඔය නිදිමත කොළ හයියෙන් කියන්නේ බෑ සා සිරිපාද යනකොට මේකයි අර ඉස්සල ප්‍රශ්නේ දෙකේම තියෙන්නේ රූපේ සහ රූප සංඥා දෙක අතර පටලවිලා තියෙනවා. නමුත් මම කියනවා එක උපදේශය දෙන්න තියෙන මෙච්චරක් තියේදීයි පැය භාගයක් කරලා නතර කරන්න. දවසකට කොච්චර වෙලා මේ වගේ තියෙන කෙනෙක් කැප කරන්නේ. පැහැදිලිවම කියනවා හැමදාම වැඩිපුර කරන වෙලාවනේ අඩුව අවස්ථාව ලීලා තියෙන විනාඩි 30ක් 40ක් 45ක් විතර. බලන්න මෙච්චරක් පිළලා තියෙදිත් අපි පැයකුත් විනාඩි 15ක් කර්ම රැස් කරනවා. මෙච්චරක් දැනගෙන තියෙද්දිත් විනාඩි 45 තියෙද්දි විනාඩි 20නකුත් 15ක් කැත නැතුව අසාධාරණ විදියට මේකට ගත කරන නිසා තමයි කල්පනා කර බලනකොට මෙච්චර පිරිසිදු වතුරත් බැරිදියත් බොරදියත් තියදී ඇයි අපි ඡන්ද දෙන්න බැරි පිරිසිදු අතර. අපි තාම ඡන්ද දෙන්නේ ප්‍රායෝගික ඡන්දෙ. බොරදියට. එහෙම කෙනාට කන රත් වෙන්න ගහන්න. භාවනා නොකරන මිනිහට වැඩිය ගහන්න. මොකද මේ මිනිස්සුත් ඒ සාසනේ තියෙන. ඒ නිසා කරුණා කළා මතක තියන්න කය ඉතුරු පැය 23කුත් 15ක් කාටද කමුරන්නේ? කාටද පහඳින්නේ? කාගේ න්‍යාය පත්‍රයටද යන්නේ? කරුණා කරලා Tamanට මෙච්චරක් ධර්මයෙන් අනුග්‍රහ ලැබෙන වෙලාවේදී ධර්මයට අනුග්‍රහ කරන එක මනල කිල්ල කරන්න එපා අසීමිතව කරන්න. එනලද පුතේ කිරි දුන්නේ මාන ඔබට කියලා කියන්න තියන්න. ඒ නිසා මේක මේ වගේ මට්ටමකට ගියා නම් බලන්න මේක තව ටිකක් කාලේ දිනු කරනවා කියන්නේ භාවනා දිනු කරන කෙනෙක් නෙමෙයි අඩු ගන්න අපිට කළ හැක්කෙච්චත් ඒක නිසා බලන්න ඕනේ මේක තව ටිකක් වැඩි කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම කෙලස් කරන එක අඩු වෙනවනේ. මම නැවතත් කියන්නේ යම් කිසි කෙනෙක් වැඩියෙන් කාලේ භාවනාවට යොදනවයි කියලා කියන්නේ භාවනා ප්‍රතිඵල නැති වුණත් කතා නොකර ඉන්නවනේ. කය නලවන්නේ නැතුව ඉන්නවනේ. අඩු ගානේ සමාට වචනය මේ හිතත් තැම්පත් වෙනවනේ. මෙච්චර මේ වගේ ප්‍රායෝගිකව තියේදී ඇයි මේ මූලධර්ම අමතක කරන්නේ? අහලා තියෙන එකෙන් මම දන්නවා නියතමානිකමක් පෙන්වන්නේ. මම මෙහෙම කියන එකත් ටිකක් සැරපරුස වැඩි. මට ෂෝක් බබා හරි ෂෝක් කියලා කියයි. නැත්නම් මම හොඳයි කියයි නම් මයින් කියෙවෙන්නේ නැහැ. එහෙම එකක් මයි ළඟ නැහැ. මම කියන්නේ ඇයි මිනිස්සයෝ ඇයි යෝධියෝ ඇයි යෝධයෝ උඹට තේරෙන්නේ නැද්ද මේ පැයක් නෙමේ පැය 24ක්ම අනනවනේ. ඇයි මේට වැඩි අඩු ගානේ 12ට 12 දාපන්. අඩු ගානේ පොන්නම් බලන් ඉල්ල වගේ 50ට 50 එපා මෙහෙම කරන්න සාසනයට හම්බ වෙච්ච වෙලාවේ ධක්විත රජ කෙනෙක්ගේ මිනි ඔටුනේ තියෙන මිනි කොණ්ඩල වගේ සාදු කියලා කරගෙන යන්න. පහම් ප්‍රතිඵල හම්බෙයි. ඒ නිසා වැඩියෙන් ආයෝජනය කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ ආනාපාන සති භාවනාවෙන් ශුන්්‍යතා අවස්ථාවේ භාවනා කරමි. පැයක් ඇතුළත දෙවරක් පමණ අවධානය කැඩෙනමුත් අනාත්ම ලක්ෂණයෙන් නැවත ශුන්්‍යතාවයට පැමිණ එය පහසුවෙන් එම පැයක කාලය තුල පවත්වා ගනිමි. එම අවස්ථාවේම අනිත්‍ය අවබෝධ වේ. දැන් ඒ ශුන්්‍යතාවය විනාඩි 20ක් පමණ නැති වී නාම රූප දෙක ප්‍රකටව දැනේ. රූප ධර්ම සියුම් වී දැනේ. නාම ධර්ම මුල් අවස්ථාවේ උත්පාද තితి බංග හොඳින් බලා ගැනීමට හැකියුවත් එයට පසු එය සියුම් වී වේගයෙන් ඇතිවේ. එහි තితి අවස්ථාව දැකගත නොහැක. රූප ධර්ම හා නාම ධර්ම දෙක මිශ්‍ර වීමක් වාගේ දැනේ. ඒ අවස්ථාව වන විට සිතෙහි කලකිරීමක් ඇතිවේ. තව දුරටත් ඒ දෙස බලා සිටින විට තප්පර දෙකක් තුනක් පමණ නිදිමත ස්වභාවයක් දැනේ. නැවතත් සිත ප්‍රකෘති තත්වයට පැමිණ දිගටම ඒ ආකාරයටම භාවනාව පවත්වා ගත හැක. ගරු ස්වාමින් වහන්සේ මේ අවස්ථාව පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. දැන් හරි ෂෝක්. හැම එකනා හැම වෙලාවෙම මට සාදු සාදු කියනවා. මේක අහගෙන ඉන්නකොට මට එක තැනයි සූත කරලා දෙන්න හිතෙන්නේ. මට තිතිය පේන්නේ නැහැ කියලා. බුදුසසුනේ තිතියක් ගැන කතා කරලා නැහැ. බුදුසසුනේ තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤාති. ඔබ තිතිය කියලා තියෙන තැන වෙනස් වෙන බවයි තියෙන්නේ කියන එකයි තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර අනිත්‍ය සංඥාව පෙන්වන්න හදද්දී මෙයා අනිත්‍ය සංඥාව හොයනවා. තිතිය කියන්නේ ස්ථාවර කියන වචනේ. ස්ථාවරෙන්නේ නැහැ. බුදුහාම කියන ඔබ තිතිය කියලා ඔබ ගන්න හදන එක තියෙන අඤ්‍ය තත්ත්වයක්. වෙනස් වෙන බවක්. ඒ නිසා මේ ධර්මයේ විශ්ි මේක ඔච්චර දෝ අනන්‍ය බව පෙන්වන්න හදනකොට ඒ තුලත් තිතියෝ වෙනවා. හම්බ වෙන්නේ ඒක හරි අසාර්ථක ප්‍රයත්නයක්. ඒකෙන් පේන තියෙන කෙලෙස් වැඩ කරන වංචනික ස්වභාවය. මෙච්චර අනිත්‍ය පෙන්නද්දී ඒ තුල නිත්‍ය සංඥාව කොහෙන් හරි බලනවා ස්ථිර කරගන්න දෙයක්. ඒ গিදර ගෙනියන්න රාමු කරලා තියාගෙන ඉන්න මොනවාරි දෙයක් කියලා. මේක අටුවා යුගයේදී තමයි මේ උපාද ටිචුබංග කියන වචන තුන මේ කුණු හරපයක් දාගත්තේ මම හිතනවා. බුදුන් කියන උපාදෝ පඤ්ඤාති වායෝ පඤ්ඤේ තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤාති. උඹ ටිටිය කියලා හොයන්න හදන තැන උඹට අනිත්‍යතාවය පෙනේ. එතකොට ටිටියක් පේන්නේ නැහැ. නමුත් අපි මේක එතකොට ගොඩනගන්න බෑනේ මූල ධර්මයක් ගොඩනගන්න බෑනේ ෆෝමියුලා එකේ තියෙන මේ ටිටි කියන එක දැම්මට පස්සේ කට්ටිය හිතුවා හරි උපාදේ කියලා වෙන මේකක් තියෙනවා ටිටි කියලා තව එකක් තියෙනවා අඤ්‍ය තත්තක් කියලා මේ වය කියලා තව එකක් තියෙනවා මේ පෙරලිය. එක චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්න ඉඩ නොතබ මේක පෙරලෙනවා. ඉතින් පින්නොන පස්සේ ආය කවුරුත් එළුවට අනිත්‍ය කියලා කියන්න ඕනේ බලන්න රූප නාම රූප වෙනකොට ඕක නැද්ද කියලා බලන්න භාවනා නොකරනකොට ඕක නැද්ද කියලා බලන්නකො නිදාගෙන ඉන්නකොට නැද්ද කියලා ඕන් නැතිකම තියෙන්නේ බලන්න ඕන් නැතිකම තියෙන නිසා මේක භාවනාවෙන් ආව ප්‍රතිඵලයක් නෙවෙයි භවනා කිරි ඇති ඇති පෙන්නපු එක කොයි වෙලාවෙත් තියෙන ඔය පණු රිත්තක් නටන්න වාගේ වතුරකඩකට වහිනකොට චලනේ වෙන්න වාගේ ටීවී ස්ක්‍රීන් එක ඩොට් පැටෙන්න වාගේ කොයි වෙලාවෙත් තියෙනවා අපිට ඒකේ ටිකිය හොයන්න තමයි අපි අනුන් දිහා බලන්නේ කාමේ දිහා බලන්නේ කාම සංඥා දිහා වනේ ඔය ටිකක් තියෙන වාගේ පේනවනේ නැත්නම් ඇත්ත බැලුවොත් මොකද හැම වෙලාවෙම චලනේදී මේ ලස්සන විස්තර වෙනවා ඒක ඒ තියෙච්චිත් මේ තිතියක් පෙන්වන්න හදනවා. ඒ නිසා මෙතන වංචනික ධර්මයක් වැඩ කරනවා. මූල ධර්ම නිකන් ඕනට වෙඩි අදහන්න ගිහිල්ලා තියෙන නිසා ඔය වෙන යන ක්‍රමයේ හරි. ඕක අදහගෙන හොඳ සද්ධාවෙන් කරන්න. එතකොට ওই තියෙන කෙලස් ටිකක් කඩලයි. ඕකත් තෙල් පායම ගලවල ගියාට පස්සේ මේ සැකයක් හෝ එහෙම නැත්නම් මේකේ ආතතියක් දැන් මේක තද ආතතියකින් ලියන්නේ මොකද හරිද වැරදිද කියලා ඒක ඉන්නේ නැහැ. සැකේ නැති කිරීම කරන්න තියෙන ඕකම දිග තියර කරන්න තිතියක් නෙවෙයි තිතියේ අනිත්‍ය භාවය දැක් ගන්න සුළුපේ බලන්න කියලා තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ මා පසුගිය වසරේ මෙම භාවනා වැඩමුළුවට සහභාගී වූ අයකි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පසුගිය වැඩමුළුවේ සිට මේ දක්වාම දිනපතා අලුයම සතිය වැඩිම ප්‍රගුණ කළෙමි. මුළු දින ගණනින් 70ක් 80ක් අතර දින ගණනක් භාවනා කළ අතර අනෙක් දින ගණන නොහැකි විය. මෙම 23 වෙනි දින ඔබ වහන්සේගේ ධර්මදේශනයේදී දේශනා කළ ආකාරයට මුළු සිරුරම නොදැනී යාම අද්දුටුමි. ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට මෙම අවස්ථාවේදී කම්මැලිකම, නිදිමත සහ නොදැනීම නොදැනීම නිඳ යාම භාවනාව වැරදී ඇතැයි සැකසිතීම කිසිදු හේතුවක් නොමැතිව භාවනාවෙන් නැගිට යාම සිදුවිය. මීට මාස 3-4කට පෙර සිට මෙය දින 10ක් 12ක් පමණ අද්දුටිමි. ඔබ වහන්සේගේ දේශනාව අනුව මෙයට හේතුව පැහැදිලි වුණි. ඒ අනුව ශරීරයේ දැනීම් ධාතු වශයෙන් මෙනෙහි කළ යුත්තේ කිනම් අවස්ථාවකද යන්න වරහන් ඇතුලේ තියෙන හුස්ම රැල්ල සංසිඳුණු අවස්ථාවේ සිටද නැතිනම් මුල සිටමද හෝ වෙනත් අවස්ථාවක සිටද කරුණාවෙන් මාහට පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමෙද ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේකේදී අර ධාතු මනසිකාරයේ කොටස අහුවෙලා නැහැ නැත්නම් ඒක කොහොමද කරන්නේ? අත්‍යවශ්‍ය නැහැ. තමන්ගේ භාවනාව දන්න තැනින්ලා නොදන්න තැනට යනවා නම්. ගුරු සැල්ල සිවුන් තැන්න යනවා නම් ඔය ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඕනේ ඒක වෙලා. ඒකට ආය වෙනම ඩිප්ලෝමා එකක් ගන්න ඕනේ වෙනම ඩිග්‍රියක් ඕනේ නැහැ. ඒක දැනගත්තත් ධාතු මනසිකාරයේ තියෙන එක ගන්න දෙයක් නැහැ කියන එකනේ. ඉතින් එන්න එක දැකලා ගියත් එකයි නැතිලා ගියත් එකයි. දැන් අර යකඩ මල්ලට ගුල්ල ගැවුවා නම් හාල් බල්ල නොබල විහිකර කියලා කතාවක් තියෙනවා. මිනිසෙක් ඈත පළාතක රස්සාවට යන ගමන් ඉනියගේ ආයුධ මල්ල ළඟ ඉදට සීලා ගියාලු මස්සිනා මං ආවේ නැත්තම් ඔබ තියාගනින් මම දුර ගමනක් යනවා එනවා විශ්වාස නැහැ මේ හාල් ටිකුත් තියෙනවා උඹත් ඒක තියාගනින් ආවොත් ගන්න නැත්තම් යන්න අර ගිය ගම අර මිනිසයා හාල් ටික තම්බන කෑවා ඊට පස්සේ ටික දවසක් ගන්න ආයුධත් එක එක විකුණලා මිනිහා කාලා අර මනසට රස්සා වැරදිලා ගෙදර ඇවිල්ලා තිනවා. ඇවිල්ලා ගිහිල්ලා කියලා තිනවා මැසිලා. මෙහෙමයි හරි ගියේ නෑ ගමන හරි ගියේ නෑ මට ආයුධ ටික දීපන්. මම මේ කීයක් හරි හම්බ කරගෙන අයිවලුගල පිසු කතානදී ආවුද තේරෙම ওই කාලේ තුන ගුල්ලෝ ගැහුවා කිව්වා. ආයෙම නම් හාල් මල් යකඩ මල්ලට ගුල්ලෝ ගැවන හාල් මල්ල නොබලම විසි කරපන් කියලා කියාලියා. ඒක දන්නවනේ එතකොට මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේ ධාතු මනසිකාරය හරති ධාතු මනසිකාරය බැලුවත් ආනාපාන බැලුවත් ඒක ගෙවම් කරන හැටි දන්නවනම් කොයි එක ඇල්ලුවත් අපිට තියෙන ගෙවම් කරන්න ඒක වෙනද අර කෑල්ල මේ කෑල්ල අහුනේ නැහැ කියලා. මේකෙන් තමයි වෙන්නේ ගොඩක් වෙලාට ඔය ඥාන ගැන කතා කරන්න ගියකම ඔක්කොමලා හිතනවා ඒක පබළු මාලයක තියෙන ඇට ටික වගේ ලස්සනට ගණන් කර ගණන් කර යන්න බලන්න. ඒක එක චරිතවල හැටියට සමහරව ප්‍රකට වෙනවා සමහරට අප්‍රකට වෙනවා. ඔක්කොටම එක ෆෝමියුලා එක නැහැ. ඉතින් අර බුදුහාමරෝ දේශනා කරනකොට කාටත් පොදු වෙන කියනකොට අහුවෙච්ච නැති එක විතරයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. අහුවෙච්ච එක වැඩි වෙලා අර නැති එක ප්‍රශ්න නිසා ධාතුමනස්කාරය අත්‍යවශ්‍ය අංගයක් නෙවෙයි. ඒක පිළිබඳව එහෙම ප්‍රශ්න කරන්න ඕනේ ඕන්නම් එයා මතුවෙලා එයි. දැන් මේ වෙලා තියෙන ටිකේ ඊටු ටිකෙන් වැඩේ වෙනවා. ඒ අනුව ඉදිරියට සන්තෝෂයෙන් නැත්තම් සද්ධාවෙන් යන්න කියන එක තමයි කියන්නේ. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමී. ඔව් අපි පැයකොත් විනාඩි 10ක් විතර වගේ කාලයක් අරගෙන තියෙනවා. ඒ කොහොමද අපේ සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කාට හරි මේ හා සමාන සුද්ධව පවිත්‍ර කරගත යුතු නැත්නම් කිය යුතු යමක් තියෙනවා නම් ඒක සඳහා වේලාව ගන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා නැත්නම් අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම විශේෂයෙන් මතක් කරන දෙයක් නැත්නම් අපි මෙතනින් අපේ හතරවෙනි දවසේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල නිමාව සටහන් කරන සිළු දිනාටම තෙරුවන් සරණයි.